අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණියනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ භාවනා වැඩමුළුවේ දෙවැනි දවසේ දෙවැනි ධර්ම දේශනාවටයි වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවතුමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ පුනච්ච පරං ආවුසෝ චූදිතෝ චෝදකේන අපදානේ න සම්පායති යම්පාවුසෝ භික්ඛු චූදිතෝ චෝදකේන අපදානේන සම්පායති අයම්පි ධම්මෝ දෝවචස්ස කරනෝ තීති අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ මේ දේශනා මාලාවේ පළවෙනි දේශනාව 90 වෙනි භාවනා වැඩමුළුවේ පටන් ගන්නකොට පුළුවන් තරම් ඉදිරිපත් කරගන්න බැලුවා මේ සූත්‍රේ සහ දේශනා මාලාවේ ඉතිහාසය නිදානය නැත්නම් පසුබිම ඒ අනුව අපි ඊයේ මුල් දේශනාවේ මුල් කාලේ විස්තර කරන්න හදපු හරියේ පොඩි සමාලෝචනයක් නැත්නම් සාරාංශයක් පින්ඩාර්ථයක් ගත්තොත් මේක සාරුවච්චන් වහන්සේ විසින් දේශනා කරලද සූත්‍රයක් නෙවෙයි මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ විසින් භික්ෂුන් වහන්සේලාට දේශනා කරලද සූත්‍රයක් මේකෙදී මේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ අනුමිනි ඥානය කියලා නැත්නම් අනුමාන ඥාන මේකට සමහර විටක ණය විපස්සනාව කියලාත් කියනවා සමහර විටක ආකාර පරිවිතක්ක කියලාත් කියනවා සමහර විටක තර්ක ඥාන කියලාත් කියනවා සමහර විටක චින්තාමය ඥානත් කියනවා මේ අනුමිනි ඥානය නැත්නම් මේ අනුමාන ඥානය මේ ණය විපස්සනාව මේ ආකාර පරිවිතක්කය එහෙම නැත්නම් මේ චින්තාමේ කොටස අපේ හිත නොමගට අයුන්සුමංස්කාරයේට මිත්‍යා දෘෂ්ටියට හරවලා තියෙන එක ඒ අනුමාන ඥානෙම හරි පැතර දාගත්තොත් ශීඝ්‍ර වර්ධනයකට එනනම් භාවනාමය සහ ආධ්‍යාත්මික ශීඝ්‍ර වර්ධනයකට හරව ගන්න පුළුවන් මොකද මේක මහා චපල ඥානයක්. කිසිසේත්ම ඍජු නැහැ. ඒ නිසා මේ අවකපිලා තියෙන දේ එහෙම නැත්නම් අරියාදුරට හිටලා තියෙන දේ යාගේ අරියාදුරට යන කතාව තේරුම් අරගෙන හරියට වෙලාවට ඒක නිසි පැත්තට යොදා ගත්තොත් පෞරුෂත්වයේ රුචි අරුචිකම් වල අපේ හැබෑ වෙනසක් මේක ඇති කරගන්න පුළුවන් ඒක පිළිගන්න එකම ආගම බුද්ධ ආගම විතරයි ලෝකේ අනිත ඔක්කොම තීන්දුව කරන්නේ ඒක මිනිස්සයාට අයිති දෙයක් නෙමෙයි. ඒක දෙයයන් වහන්සේට අයිති එකක්. මවුන්කාරයන් වහන්සේට අයිති එකක්. මරණයෙන් පස්සේ අයිති එකක්. අපිට මේවා කරන්න බෑ. අපි නිකම්ම නිකන් නරපණුවෝ. අපිට මුකුත් කරගන්න බෑ කියලා. ඉතින් දැන්නත් එහෙම හිතන කට්ටියකුත් ඉන්නවා බුද්ධ ආගමේ. ඒක නෙමෙයි ප්‍රශ්නේ. අපිට හරියට මේ සරුවච්ච දේශනාව පට අරලා තේරුම් ගත්තොත් එනතම මේ මොග්ගලන් ස්වාමීන් වහන්සේගේ කතාව හරියට පට අරලා තේරුම් ගත්තොත් අපි මේ අරියාදුරට හිටලා තියෙන මේ අනුමාන ඥානය අපිට ඕන විදිහට හරව ගන්න පුළුවන් නැත්නම් මට අරියාදුරට පිහිටලා තිබෙන මේ අනුමාන ඥානය මට සුභසිද්ධිය පිණිස මට අර්ථ කුසලයේ පිණිස අර්ථ සාධනයේ පිණිස හරවන්න පුළුවන්. හැබැයි ලේසි නෑ. ඊටාම සියුම් දෙයක්. ඉතින් ඒක නිසා අපි මේක සූතමයේ වශයෙන් නැත්නම් අහලා හිතට වද්දා ගන්න ඕන. ඊට පස්සේ බලන්න ඕනේ මවන්නේකොට මේක ඇත්තටම එහෙම හිතුවට කරන්න පුළුවන්ද එහෙම නැත්නම් මට පෞරුෂත්වයක් තියනවාද? මට ඇත්තටම ඕනකමක් තියනවාද? කියලා කල්පනා කරලා බැලුවොත් ඒ කෙනාට කර බලන්න හිතෙනවා. ඒ තරම්ම උනන්දුකාරක ධර්මයක් මේ කතා කරන්නේ. මේ අනුමාන ඥානෙ. ඉතින් මේ අනුමාන ඥානය අපට මේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ මේ එවකට හිටව මහා සංඝයාට දේශනා කිරීම හරහා අපිට දෙන පණිවිඩය අපිට දෙන ශාසනය තමයි මේක දෝවචස්ස සහ සෝවචස්ස කරන ධර්මය හරහයි අපිට උගන්වන්නේ. අපි කෙනෙක් ඉදිරියට දුර්වචස් භාවයටපත් වෙන හැටි එහෙම නැත්නම් තව කෙනෙක් ළඟ සුවච භාවයටපත් වෙන හැටි. ඉතින් අර අනුමාන ඥාන, අනුමිනි ඥාන, විපස්සනා, අනාය විපස්සනාව එහෙම නැත්නම් ආකාර පරිවිතක්ක එහෙම නැත්නම් තර්ක ඥාන, එහෙම නැත්නම් චින්තාමය ඥාන කියන කොටත් අපි ටිකක් එරනවා. මේක වුණත් අපිට එච්චරයි මේක ශාස්ත්‍රීය වචන ටිකක් නෙමෙතන කියවෙන්නේ ඒ නිසා අපිට සාමාන්‍ය කෙනෙකුට තේරෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. ඒ අනුමාන ඥානය අපි යොදවන්නේ දුර්වච භාවයේ සහ සුවච භාවයේ තේරුම් ගන්නයි කියනකොට උඟ දෙනකොට හිතා ගන්න අමාරුයි දරා ගන්න අමාරුයි එතකොටම බනහිල්ල පැත්තකට තියලා බුදිය ගන්න. ඉතින් කරන්න දෙයක් නැහැ. කරන්න දෙයක් නැහැ කියන්නේ. ඉතින් මේ වගේ වැඩක් කරනකොට අපිට ඒ හිත අවදි කරගෙන හිත අප්‍රමාද කරන හිත සතිමත් කරගෙන හිත යෝනිසමස් කාට දාගෙන හිත සම්මාදිට්ඨි කරගත්තේ නැත්නම් ඔය මොන පින කෙරුවත් ඒ ටික වෙන්නේ නැහැ. ඒක තමන් කරගන්න ඕන එක. ඒ තමන් කරන සුදුසු ටිකක් ඉදිරිපත් කරන තමයි අපි මේ වැඩමුළු සංවිධානය කරන්නේ බණ කියන්නේ ධර්ම සාකච්ඡා කරන්නේ සීල් සමාදන් කරවන්නේ. එනිසා හැකියාව තියෙනවා. ඒ හැකියාව අපි අවදි කරගන්න ඕනේ. ඒ අවදි කරගන්නයි අපි මේ වගේ විවිධ ආකාරයෙන් අනුග්‍රහ කරන්න. ඒ නිසා Taman තුල දැනටමත් පවතිනා වූ යම් යම් දුර්වච ගති, ජීවානාහන ගති, ප්‍රගල්භ ගති, ඔලොමොල ගති, හිතුවක්කාර ගති සහ Taman තුල තියෙන යම් සුවච ගති, මුදු ගති, අනතිමානී ගති, කීව දෙයක් අහන ගති මේ දෙක පිළිබඳව අනුමාන ඥානකින් කල්පනා කරලා ඇතිතාක් දුර්වච ගති ඇතිතාක් ඔලමුල ගති ප්‍රගල්බ ගති ඔලමුට්ටල ගති පුළුවන් තරම් සුවච කීකර මුදු අනචමානී ගති බවට පත් කරගත්තොත් ඒකට කියනවා ජීවිත අලංකාර කරනවා කියලා. ජීවිතේට අලංකාරයක් එන්නේ ඒ සුවච මු르දු අනචමානී ගුණ නිසා. එහෙම නැත්නම් මේ ඔලමුල වුණාට ප්‍රගල්බ වුණාට හිතුවක්කාර වුණාට මරණ ගියාට පස්සේ ඉතුරු වෙන සුවඳක් නැහැ ඒ ජීවිතේ. ජීවිතේ සුවඳවත් කරගන්න වර්ණවත් කරගන්න ඒ වගේම අලංකාර කරගන්න මේ ධර්ම කෙල පැමිණිලා සරුවචනාංශ මේ කතා කරන්නේ. සරුවචනාංශගේ ජීවිතේ තරම්ම සුවඳයි. ඒ තරම්ම මේ වර්ණවත් පිරුණම් පෑවයි කියලා කිසිම අඩුවක් උනේ නැහැ වර්ණේ හෝ ගන්ධේ හෝ මොකකවත්. ඉතින් ඒ දේ ਸਰුවචනසේ අපට දෙන්නේ උඹලටත් පුළුවන් කියන විශ්වාසය. ඉතින් අපි තමයි කියන්නේ අයියෝ අපිට බෑ අපිට පාරමිතා පිරලා නෑ අපිට ත්‍රි හේතුක ප්‍රතිසන්දි නෑ අපිට ත්‍රිපිටකය දන්නේ නෑ අපිට විනය තේරෙන්නේ නෑ අපි මේ අමුදරුවන් රකින්න ගීතේවල වල ඉන්න නිකම්ම නිකං නරපණුව කක්කවඩේ ඉන්න නරාවල ඉන්න જાතියක් කියලා අපි විහිං තමයි අපි පහත් කළ සලකන්නේ ਸਰුවචනසේ කවදාකවත් අඩු ගානේ අසුචි කඩක් කර දියනන වසල දරුවෙකුටත් පුංචි කළ සලකන්නේ මිනියෝ 1000ක් කපපු අඟුලිමාටවත් පුංචි කළ සලකන්නේ උන්වහන්සේ දන්නව මනුස්සකම තියනවා කියලා. ඒකට උන්වහන්සේ ආමන්ත්‍රණය කරන නමුත් අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් බලන්නේ වැරදිච්ච පෙරදිච්ච දේවල් ඒ නිසා අපි බොහෝ විට නොදැනුවත්වම ප්‍රගල්බ වෙනවා. ප්‍රගතුවත්වම දුර්වච වෙනවා. නොදැනුවත්වම ඔලමුට්ටල වෙනවා. නමුත් බණ අහනකොට සමාලාට ඒ පින මෝරලා පින මතු වෙලා මේක අනිත් පැත්තට කල්පනා කරන්න වෙලාවක් එන්නේ තියෙනවා. එහෙම නැත්නම් ඒ ධර්මතාවය අනුව කල්පනා කරනකොට ඒක යොදලා අනුමාන වශයෙන් බලනකොට සමහරකට අලුත් අදහස්, නව අදහස්, තිරියන් අදහස් එන්නේ තියෙනවා. ඒ වගේම ඒක ක්‍රියාවත් කරනකොට භාවනාදීක තාවුරු වෙන්නත් ඉඩ තියෙනවා. අන්නේ විදිහට දත යුතු දුරච ලකුණු 18ක් මේ තුච්චේ සාත්‍රා සාකච්ඡා කරන නිසා අපි මේ එක වැඩමුළුවකට සම්පූර්ණ සූත්‍රය හමාර කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ වැඩමුළුවට අදාළ කාරණා මේ අනුමාන සූත්‍රයට ගැලපෙන ක්‍රමයට ශක්ති ප්‍රමාණය සාකච්ඡා කරන එකයි කරන්නේ. යනු බණ්ඩ අපි මේ තුන්වෙනි වැඩමුළුව. අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 10 වෙනි දුර්වච කරන සහ සුවච කරන ධර්ම. අපි ඉස්සෙල්ලා වැඩේට බහිමු මහා මොග්ගල්ලාන සෝංශය සඳහන් කරන විදිහට දුර්වච කරන ධර්ම මොකද්ද කියලා. ඒක සඳහන් කරන්නේ පුණජවතං ආවුසෝ බික්කු චූදිතෝ චෝදකේන අපදානේන සම්පායති. අවත්නි යම් කිසි කෙනෙක් තමන්ගේ වැඩි හිටියෙක් හෝ උපාධ්‍යයන් වහන්සේ හෝ කවුරු හරි අභියෝගයක් කරපු වෙලාවට චෝදනාවක් කරපු වෙලාවට මෙන්න මේකට උත්තර දීපන් කියලා ඉල්ලීමක් කරපු වෙලාවක හරියට Tamanගේ හෘද සාක්ෂියට අනුව කියන්නේ එක්ක කියන දන්නේ නැහැ. එහෙම නැත්නම් අර ඊයේ කියපු විදිහට වෙන දෙයකින් මේක වහනවා. එහෙම නැත්නම් අතුරු කතා හෙලනවා. කියන ප්‍රශ්නේ අහගෙන ඉන්නෙත් නැහැ. ප්‍රශ්නෙට උත්තරේ මයි ළඟමයි තියෙන්නේ මේක නා දන්නේ නැති නිසා යහනේ මම මේක මම මේක සාක්ෂියක් වශයෙන් දෙන්නව දන්නෙත් නැහැ. එහෙම නැත්තම් මම මොකටද මේ ප්‍රශ්න අහන්නේ මම මේ පැත්තක ඉන්න මිනිස්සයනි කියලා ඒකට නුරුස්නා ගති පහල කරනවා. අපි ඒ තුන ඊයේ කතා කරා ඒකෙන් වසාහෙලන ඒකෙන් ආවරණය වෙන ධර්මය තමයි Taman මේ දන්න ටික අත්දකපු ටික අපදානේන සම්පාදේති කියලා කියන්නේ Tamanගේ චරිතයෙන්ම ගෙනහැර දක්වනවා. ඒක ලොකු ස්වාමීන් වහන්සේකට පාවිච්චි කරපු වචන තමයි සපයල උත්තරයක් දෙනවා. එහාන ප්‍රශ්නේ තීරුම් අරගෙන හොඳට විවේක ගන්න ඕන ප්‍රශ්නේ අහන්න. තීරුම් අරගෙන මේ මං දැක්කේ මෙහෙමයි අත්විඳ මෙහෙමයි අද්දුටුවේ මෙහෙමයි කියලා තමන්ගේ චරිතයෙන් නැත්නම් ඒකට තමන් එතන තමන් හිටපු සාක්ෂිකාරය වශයෙන් ඇත්ත ඇති හැටියෙන් කියනද කියන එකට අපි කියන්නේ සපේලා උත්තරයක් දෙනවා කියලා. එහෙම නැතුව මේ අරයමවම හිතයිද මෙයාම කොහොම හිතයිද මම හිතාගත්ත දේ වෙන එකක් මගෙන් අහපු ප්‍රශ්න වෙන එකක් කියලා. යන්නේ කොයිද කියලා අහනකොට මල්ලේ පොල් කියන එක මේ සාමාන්‍ය ගමේ තොටේ ඕනේ තරම් තියෙනවා. අපි කවදාකවත් මේ අහන්නේ මොකද්ද කියලා අහන්න තරම් පමා වෙන්නෙත් නැහැ. පැනලා උත්තර දෙනවා. එතකොට මේ තමන් මේ අත්විඳපු එක නෙවෙයි කියවෙන්නේ. ඒ වගේම තමන් අත්දකපු එකක් නෙවෙයි කියවෙන්නේ. ඒ වගේම තමන්ට ඕන එකක් නෙවෙයි කියවෙන්නේ. ඉතින් මේ නිසා සාකච්ඡා කොච්චර කරත් අදාළ කාරණාවට සපේලා උත්තර දෙන්නේ නැහැ. ඉතින් එතකොට සාමාන්‍ය උසාවි භාෂාවෙන් කිව්වොත් නඩුව කල්යනවා. මෙන්න මේකයි අහන්නේ. ඒක හරියට දැනගෙන සපේලා උත්තර දුන්නා නම් නඩුකාරට හරි ලේසි දැනගන්න මේ මනුස්සයා මේකට ඇත්තටම අද්දට අද්දුරු සාක්කියක්ද මේ දෙන්නේ. එහෙම නැත්නම් මේ චූදිච්ච චෝදක පක්ෂේ දෙක තීරුම් අරන කල්ැතුවම එක පක්ෂයක් බේරන්න කරුණු වසහායලනවාද? වෙන දෙයකින් වෙන දෙයක් ගැන කියනවාද? එහෙම නැත්නම් අතුරු කතා හෙලනවාද? මේ ඔක්කොගෙම වෙන්නේ වටිනා උසාවිය කාලේ නාස්ති ඉතින් මේ අද මේ කියන කතාව මොකද්ද මේ අපදානේ ඉන්න සම්පාදේති කියන එක කමඨහ සුද්ධ කරනකොට 99%ක්ම සිද්ධ වෙනවා. කවදාකවත් කෙනෙක් Taman අද්දුරු දෙ කියන්නෙත් නැහැ. කොහොමද මේක අද්දක්ක කිව්වොත් එයා මුසුප්පු වෙනවා. මේ Taman අද්දකපු දේ ඒක කියාගන්න එකට පුදුම පැකිලීමක් පුදුම උගුර හිරවිල්ලක් පුදුමාකාර විදියට එහෙම් මෙහෙම් ආන්දක ප්‍රතිපත්තිය දාන. ඒකට කියන්නේ අමරාවික්ෂේපවාදී කියලා. ආන්ද අල්ලනකොට lessනවා. ඉතින් මේක මතු කරගත්තේ නැත්නම් ඒ අදාළ ප්‍රශ්නේ තේරුම් ගන්න අදාළ ප්‍රශ්නට අදාළ උත්තරේ මතු කරගත්තේ නැත්නම් ඔක්කොම සම්පප්පලාප වලට වැටෙන. කිසිම තේරුමක් නැති කතා. ඉතින් ඒක නිසා අපදානේන සම්පාදේති කියන විදිහට සපේලා එකට උත්තරයක් දෙන්න නම් Tamanට කරන චෝදනා මොකද්ද කියලා හොඳට දැනගන්න එපා. මොකද්ද මගෙන් ඉල්ලන්නේ කියලා. මොකද්ද මේ අභියෝගය කියලා. කිසිම තැනක කවම කවදාකවත් වචන දෙකක් නැත්නම් සාකච්ඡාවක වාක්‍ය දෙකක් ගිය ගමන් තේරෙනවා එක්කෙනෙක් යක් කතා කරනවා අනිත් එකන තව එකක් කතා කරනවා. කවදාහකවත් අදාළ දෙයට අදාළව කතා කරන්න බෑ. හැබැයි ඒකෙන් කියන්නේ මේ උත්තර දෙන එකන චපල කෙනෙක්, පුරු කියන්ට ඕන කෙනෙක්, නොමගරින්න ඕන කෙනෙක් කියලා. මේක තමයි කෙලස් කියන්නේ. මොකද ප්‍රශ්නේ තේරුම් ගන්න නැති කම. ඉතින් මේක පිළිබඳව බාහිර උපමාවක් කියනවා නම් ඒ පසුගිය සත වර්ෂේ 1901 ඉඳලා 1999 දක්වා ගෙතිච්ච සත වර්ෂේ හිටපු හොඳම විද්‍යාඥයා විදිහට තෝරාගත්තේ ඇල්බර්ට් අයින්ස්ටයින් කියන ගණිතඥයා. එයා ඔය සාපේක්ෂතාවාදයේ ඉගෙනුවා ගණන් ශාස්ත්‍ර පිළිබඳ ඊටාම දක්ෂ හිතාගන්න බැරි මට්ටමේ මොලයක්. එයා කියලා තියෙනවා ගණන් ශාස්ත්‍රයේ තියෙන එකම දක්ෂකම තමයි හරියට ගාන කියවන එක. ඒක කියවන්න තෝ මොන උත්තර බඳින්න ගියත් ඒ මනුස්සයාට කවදාකවත් අගක් මුලක් අල්ල ගන්න හම්බෙන්නේ නිසා ගාණක් දුන්නාට පස්සේ හොඳට විවේකීව බලපං මේ ගාණ ව්‍යාපාර වස්තු ගාණක්ද බීජ ගණිතයක්ද රේඛා ගණිතයක්ද මේට්‍රික්ස්ද ඉකොනොමෙට්‍රික්ස්ද ස්ටැටිස්ටික්ස්ද මොකක්ද කියලා හොඳට ගාණ දිහා බලා ඉන්නකොට උත්තර දෙන්න හදිසි වෙන්න එපා එතකොට තේරුණොත් තේරුණා එහෙම නැතුව මොන જાතින් කරොත් තේරෙන්නේ නැහැ. අපේ කට්ටිය ගාන එන්නේ ඉස්සලා උම්ම ගන්න බැරුව දඟලන. මේ ගණන් පත්‍රේ හරි අමාරුයි මට මට උම්ම ගන්න බැරුණයි කියලා ඒක දිහා බලාගෙන ඉන්නවත් බෑ. ගණන් වල විතරක් නෙවෙයි ඕනම දෙයක් Tamange ප්‍රශ්නයක් අහපු වෙලාවක Tamanට අභියෝගයක් කරපු වෙලාවට නැත්තම් මෙන්න මෙහෙම කියාපන් කියපු වෙලාවක දහස්තර අහන්න ප්‍රශ්නේ මොකද්ද කියලා. දහස්වර දැනගන්න අහලා යාපු වෙලා මගේ මොකද්ද මම මොකද්ද මොකද්ද ඔබතුමාගේ ප්‍රශ්න කියලා. උත්තර දෙන්න හදිසි වෙච්ච ගමන් කවදාකවත් ප්‍රශ්නේ අවබෝධ කරන්න වෙන්නේ. එතකොට අපි ඇත්තටම අවංකවම ඒ කෙනාගේ උපදෙස් අපේක්ෂා කරනවා. අවංකවම අපිට තේරෙනවා මෙයා ගාව අපිට කියන්න දෙයක් දෙන්න දෙයක් තියෙනවායි කියලා. ඒනට අපි හදිස්සි වෙලා උත්තර දෙන්න දෙන්න දෙන්න දෙන්න ඇස් හොඳට පෙනේ නම් යන්න පාරක් තිබේ නම් කිම බැදිවල යන්නේ මම් මුලා වූ එකෙකුසේ. ඒක හොඳටම පේන තැන තමයි කමඨාන් සුද්ධ කරන වෙලාව. කමඨාන් සුද්ධ කරන්න ගියාට පස්සේ මෙන්න මේ ටිකයි දැනගන්න ඕනේ කියලා. පොත් කොලයක ලියලා කියලා දීලා ඒක පිළිබඳව දන්නේ නැත්නම් අහන්න කියලා කියලා දවස් 15ක් භාවනා කරන්න බලන්න 15 වෙනි දවසට එනකොටත් සෑහෙන ගාණක් කොහොමද Tamange වාර්තාව දෙන්නේ කොහොමද අපදානයෙන් සම්පාදනය කරන්නේ සපේලා උත්තර දෙන්නේ මම වාඩි වුණා මම වාඩි වුණාට පස්සේ මම මේ මම දැන් මෙතන ඉන්න බව හිත යෙදුවා නැත්නම් ආරමුණට හිත යෙදුවා. එතකොට මේ යටි පහටිය මට පොළවේ වැදලා තියෙන හැටි තේරුණා. එතකොට මට තේරුණා මේක සමබර නෑ කියලා. නැත්නම් සමබර බව තේරුණා. එතකොට මට තේරුණා මේක ලිහිච්ඡ ස්වරූපෙන් තියෙන්නේ කියලා. එහෙම නැත්නම් අතපය දඬු වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඔච්චරයි ওই කතාවේ තියෙන්නේ. එච්චරයි කියන්න ඕනේ. කවදාවත් කියන්නේ කවදාවත් කියන්නේ කියනවා මට උද්‍යප්පේ ඥානෙ වැටුන්නේ හරිද නැරදිද කියලා. මට සංකාරූපේක්කාවට ස්වාමීන් වහන්සේ කිට්ටුවට ගිහිල්ලා ආවේ ඒක ඇත්තම සංකාරූපේක්කාවද කියලා. මොන යකාටද මේක තේරෙන්නේ? මේ කොහේ ඉඳලා මෙතෙන්ද ගියාද ආතබූත මොකක්වත් නැහැ. අර gedirin ගෙනාපු මොකක් හරි වමාර. එතකන් ඉඳලා තින්නේ වමාරා කකා. ඉතින් ඒක හොඳට තේරෙනවා මේ අපි යන පාරේ මේ සරුවචනාසත් එක්ක යන මේ ප්‍රතිපදාවේ යන්නේ කොහෙද මල්ලේ පොල් බෑ. හොඳට තේරුම් ගන්න ඕනේ මේ කමඨහං සුද්ධ කරනවා කියන්නේ මොකද්ද? ධර්ම සාකච්ඡාවක් කියන්නේ මොකද්ද? ඒකෙදී අපිට අදාළ සපේලා උත්තර දෙන්න පුළුවන් තැන සුද්ධ කරගන්න එක තමයි පළවෙනිම දේ. හැබැයි ඒකෙන් ඉවර වෙන්නේ හරියට සපේලා උත්තර දෙන්න පටන් ගත්තට පස්සේ අපිට ඊයේ වෙච්ච දේත් ඒ අනුමාන ඥාණයෙන් අල්ලත හැකියි. හෙට වෙන්න තියෙන දේත් ඒ අනුමාන ඥාණයෙන් අල්ලත හැකියි. අරයට වෙන දේ දේ අනුමාන ඥාණයෙන් අල්ලතයි. අතට වෙන දේ තල්ලතයි. හැබැයි ඒකෙන් පටන් ගන්න නම් බෑ. ඒකෙන් පටන් ගන්න බෑ. පටන් ගන්න ඕනේ මම දැන් මෙතන. ඉතින් ඒ ටික මේ හොඳටම අත්දකින්න දේ සපේලා උත්තර දෙන්න බැරි නම් එයා කොච්චර කල් භාවනා කරත් ඒකේ වටිනාකම දන්නේ නැත්නම් වටිනාකම කියන්නේ අවබෝධ කරගන්න එක වගේම ඒක කියන ගතිය ඒක කාට හරි පටලවා ගන්න නැතුව කිසිම දෙයක් දන්නේ නැති කෙනෙකුට මන්න මෙහෙමයි ඉදිරිපත් කරන්න කියලා ඉදිරිපත් කිරීම දන්නේ නැත්නම් ඇත්තටම ওই කතා කරන මනුස්සය අවංකයි. ඇත්තටම කතා කරන මනුස්සය නිවන් දකින්නත් ඕන. ඇත්තටම කතා කරන මනුස්සයා මේ ප්‍රශ්න අහන කෙනාට ගරු කරන වෙන්නත් පුළුවන්. නමුත් කතා කරන්නෙම යන්නේ කොයිද කියලා වොත් මල්ලේ පොල් තමයි. මේක භාවනා ජීවිතේ hina කාලා ජීවත් වෙන්න පුළුවන් එකක්. මම ගොඩක් වෙලාවට බත් කාලා නෙවෙයි මෙච්චර සතුටින් ඉන්නේ hina කාලා. මුදේ 90 වෙනි රිට්‍රීට් එක මම මේ කරන්නේ. 90 මේකයි. ඔය මේකට ප්‍රොෆෙසර්ස්ලා එනවා, ස්පෙෂලිස්ට් ડોක්ටර්ස්ලා එනවා. වෙන ඔක්කොම જાති එනවා. හැම එකම චරිතය. එක්කේ කොටුවක්වත් මේ ප්‍රශ්නේ තේරුම් ගන්න බෑ. එහෙම නැත්නම් මේ මොකටද මේ භාවනා කරන්නේ? මොකද්ද මට අයිතිවාසිකම තියෙන්නේ? මට සපේලා උත්තර දෙන්න මම මේ බුදුහාමුදුරුවෝ මගෙන් මොකද්ද අපේක්ෂා කරන්නේ? ඒක මම හරියට භාවනා කරනකොට බලලා ඒක කියන්න දන්නවනම් මම බුරුබෙන්ඩ ඉස්සෙල්ලා ওই ගම්පා පේමසිරි සෝන්ති හම්බුණාට පස්සේ ඒ සෝන්ති මට ඩොක්කක් කනලා කිව්වා. ඩොක්කක් කන්නේ අතින් නෙවෙයි ප්‍රකාශනයකින් හරියට Tamanට වැටහෙන දේ විශේෂයෙන්ම භාවනා අරමුණු මුදුන්පත් වුණාට පස්සේ ආනාපානට හිත ගිහිල්ලා ඉඳගෙන ඉන්නකොට වැටහෙන දේ සක්මන් කරනකොට වැටහෙන දේ එදින්දා වැඩක් කරනකොට වැටහෙන දේ කියන්න පුළුවන් නම් 150ක් නිවන ඉවරයි අපි ලබලා ඉවරයි එක්කෙනෙකුටවත් බෑ. එක්කෙනෙකුටවත් බෑ යාට හිතුමනාප දේවල් කතා කරන්න හදනවා. ඉතින් මම මේ තුන්වෙනි සැරේටත් මේක කියන්නේ ඒ කෙනාට ඇත්තටම කවුරුත් නොමග යන්න ඕන ගමක් නැහැ. ඒ කෙනාට ඇත්තටම කියන්න ඕන කමකුත් තියෙනවා. නමුත් මේකට තමයි කෙලස් කියන්නේ. මේකට තමයි කෙලස් කියන්නේ භාවනා කරලා Taman අත්දකින්න දේ ඍජුව කෙලෙකට කියනවා කියන එක නිවන වගේ වටින දෙයක්. අපි ඔය ඉතිහාස ඉගෙන ගත්තත් භූගෝල ඉගෙන ගත්තත් කොයි දේ කරන්න ගියත් නැත්නම් අපි දන්න මේ ලෞකික විෂයන් තියෙන්නේ. ඒ විෂයන් මොන දේ ඉගෙන ගත්තත් ප්‍රශ්නෙට උත්තර දී ගන්න බැන්න වැඩක් නැහැ. ප්‍රශ්න විභාගයට ගිහිල්ලා ප්‍රශ්නට උත්තර දී ගන්න බැන්න වැඩක් නැහැ. මම අධ්‍යාපනයේ එච්චර දක්ෂ මිනිස්සෙක් නෙවෙයි. 18 වෙනිය වෙලා තියෙනවනේ ලොකු දෙයක් ඉස්කෝලේ පන්තියේ. ගාක් වෙලාට වෙලී ලොකු ඉලක්කම් තමයි මට හම්බ වෙන්නේ. 20 වෙනියා 38 වෙනියා. ඉතින් ගෙදර ඇවිල්ලා හරි බැරි වෙලා හරි මේ තනි ඉලක්කමක් හරි ඉලක්කම් වගේ පොඩි ගාණක් හම්බුනොත් ගෙදර ඔක්කොම hina වෙනවා මට. යන්තම් වැර ටීචර්ට වැරදිලා වෙන්නේද කියලා. ඒ තරම්ම මැට්ටා. ඒක පිළිබඳව මම ඕන තරම් පිළිගන්නවා. හැබැයි ප්‍රශ්න පත්‍රිකේ උත්තර දෙන්න ගියාම මයිත් එකට ඔක්කොම පේල් මම පාස්. ওই තරංග විභාග වලට ගියාම මට සත්ත පහක ගාණක් නෑ පේල් වෙයි කියලා. මොකද මම දන්නවා යන්න ඉස්සලා පේල් කිය. ඒත් හොඳට ප්‍රශ්න දිහා බලන ඉඳලා තන්න ප්‍රශ්නයක් කරන උත්තර ලියා. ඊගාට උත්තර ලියලා ඉවර වෙලා එනකොට අර අපි ඔය සාමාන්‍ය පෙළ පන්ති උසස් පෙළ පන්ති කරනකොට පන්ති ඔක්කොමලානේ ගිහිල්ලා පන්ති විභාගයට මුණ දෙන්නේ. විභාගයට ඉවර වෙච්ච ගමන් එළියට ආපු ගමන් එක එකන අපි කතා කරනවානේ. අර ප්‍රශ්නේ ඔයාලිව්වද නැහැ මම ලිව්වේ නැහැ. ඔයාලිව්වද? ඔව්. මොකද්ද උත්තරේ? ඉතින් මං කියනවා දෙයංග හාමුදුරන්ගේ නාමෙන් ওই ප්‍රශ්න පත්‍රේ විසි කරපියව. දැන් ගිහිල්ලා ජොලිය හිටපල්ලකෝ මේ මොන මගුලක්ද මේ ඉවරච්ච ප්‍රශ්න පත්‍රය වල නටන්නේ. නෑ නෑ මොකද්ද ලිව්වද? මං ලිව්වේ මේක. අයියෝ මං ලිව්වා වැරදිනේ. අයියෝ ඒ පන්තිය හොඳම කෙනෙක්ගේ. ඉතින් තටු ගන්න. අනේ මම ලියලා තියෙන වෙන එකක් නේද බලනකොට බේලි. මම මැට්ටා මැට්ටා වුණාට මම ලකුණු 33 අරගෙන. මොකද හොඳට ප්‍රශ්න බලලා උත්තරේ ලිව්වට පස්සේ ඒවම කහටට ගහනවා හොඳට කනහරා දෙකක් ගහනවා එච්චරයි වැනවිල්ලක් නැහැ ඌ වැටෙනවා. ගහන්න ඕන දැන් ගහන්න ඕන වන නිකන් කෑ ගැහුවට බොක්සින් ගහනට හුස් හුස් කාලා ගහන්නේ හුස් හුස් කාලා ගුටි කරන හොන්දට හොම්බකට දෙකක් ගහපුවාම දිනු ඇනේට ගහන්න නැතුව මිටියෙන් කොහෙට ගැහුවත් වැඩක් නැහැ ඒක මෝඩ බඩුවෙක් ඇනේට ගහන්න ඕන ඒ වැඩේට බුදුරජාන් වහන්සේගේ තිබුණ දක්ෂකම කොච්චරද කියනවනම් උන්වහන්සේ මේ සිව්පිලිසිඹියා කියලා අර්ථ ධර්ම නිරුත්ති පටිභාන කියලා අපේ දැනුම සංග්‍රහාවක් කරලා තියෙනවා වෙන ශාස්ත්‍රුන් වහන්සේනකට හිතා ගන්නවත් බෑ උන්වහන්සේ දැනුමක් දුන්නා විතරක් නෙමෙයි. දැනුම පුදුම සංවිධානයකට ඇති කරලා අතින් අතට ගෙනියන ක්‍රමයක් කියලා දීලා, තව කෙනෙකුට ඒක කියලා දෙන හැටි කියලා දීලා, මතක තියාගන්න ක්‍රමයක් කියලා දීලා, ඒ දැනුම නිකන් ක්‍රිස්ටලයිස් කරලා හරියට නිකන් ස්පටික බවට පත් කරලා තිබේ. ඒ අත්ත ධම්ම නිරුත්ති පටිභාන කියන මේ සිව්පිරිසි බියාපැත්තවලට ගියාට පස්සේ ඒකට අන්තිම දක්ෂයා පුන්නමන්තානි පුත්තු ස්වාමීන් වහන්සේ ඒ ස්වාමීන්ස ගාවට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ගිහිලා ස්තුති කළා කියන ඔබ වහන්සේ මේ ධර්මදේශනාවකදී නැත්තම් මේ විස්තර කතාවලදී බුදුම දක්ෂකමක් තියෙනවා ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරපවා ස්තුති කළා තියෙනවා මොකද හරියටම කාරණාවට කතා කරන්නේ වෙන මොකක්වත් නැහැ කාරණාවට කතා කරන්න තිබීදී වෙන කොයි කරුණගෙනවත් sannivedane අවුල් වෙනවා මොන්නම දෙයක්වත් දාන්න එපා. මේ අහන ප්‍රශ්නේ මොකද්ද? ඒකට උත්තරේ බැටන නැවත ප්‍රශ්නේ අහන්න. එතකොට Taman දෙන කාරණාව වෙන ටික වේලාවක් යනවා දෙන්න අතර සම්බන්ධතාවය හට ගන්නවා. sannivedana හට ගන්නවා. සංක්‍රමණයක් සිද්ධ වෙන ඥානෙ නැත්තම් වෙන්නේ ඒ වෙනුවට අපි දන්න කියන දේවල් කතා කරන්න හදනවා හිතන දේවල් කතා කරන්න හදනවා ප්‍රශ්නේ හිතලා ගන්නවා ඒ හැම එකක්ම අපි ඊයේ කතා කරපු විදිහට සරුවචන් සඳහන් කරලා තියෙන්නේ අඤ්ඤේන අඤ්ඤේනඤ්ඤම් පටිචරති මේ කියන දේ වෙනුවට වෙන එකකින් එක වහනවා. ඒ නැත්නම් අතුරු කතා හෙලනවා. අදාළ නැති අනම්මනම් ඔය වටපීස් කතාවල් කරනවා. එහෙම නැත්නම් බහිද්දං අපනාමේති හිත අවධානය වෙන තැනකට යොමු කරනවා. මේ තුනෙන් එකක්වත් ඒ යෝගාවචරය හිතලා කරන දේවල් නෙවෙයි මේකට තමයි මායя කියලා කියන්නේ. මේක තමයි කෙලෙස් කියලා කියන්නේ. ඉතින් අවාසිය යෝගාවචරයටයි. ඒ නිසා හුදුට විවේකී වහලා මොකද්ද මේ භාවනා කරනකොට මොකද්ද කරන්න ඕනේ. භාවනා කෙරුවට පස්සේ අත්දැකීම කොහොමද වාර්තාගත කරන්නේ. ඒතර තමන්ට එන ප්‍රශ්නේ හරියට පිළිසිදුව මෙන්න මේකයි මට දැනගන්න ඕනේ කියලා කිව්වනම් උත්තර තියෙනවා හරියටම ජාඩියට මූඩිය වගේ. හැම ප්‍රශ්නෙටම උත්තරයක් තියෙනවා. හරිම ලේසි උත්තරේ දෙන එක. නමුත් මේ අහන්නේ මොකද්ද? කියවෙන්නේ මොකද්ද? අදාළ sannivedana නැත්තම් ගොඩාක් වෙලා යනවා මෑගෙන් අහගන්න ඔබට මොකද්ද දැනගන්න ඕනේ ඔබ කොතනද ඉන්නේ කියලා දැනගන්න ගියාම යාට අප්‍රසාදයක් පළ වෙනවා එපා වෙනවා මේ මොකද්ද මේ මේ මේ මෙච්චර ලීසිට කියලා දෙන්න පුළුවන්කම තියදී ඇයි මේ වටවලල්ල ගෙනියන්නේ කියලා ඒ වෙනකොට ලෝභ ද්වේෂය පහළ වෙනවා. එහෙම නැත්නම් වෙන විදිහකට රාගය පහළ වෙනවා. ඉතින් ඇත්තටම යෝගාවචරයා තුල කමඨාන් සුද්ධ කරනකොට යම් හේකින් නුරුස්නා ගතියක් ඇවිල්ලා එහෙම නැත්නම් මීට වැඩි හොඳ අතන කියලා වෙන තැනකට ආසාවක් ආවනම් ඒ වගකීම 100%ක්ම ගුරුරයා බාල ගන්න ඕනේ කියලා බුරුම ස්වාමීන් වහන්සේ අවංකව පිළිගන්නවා. කමඨාන් සුද්ධ කරනකොට ඒ අවශ්‍ය දේ හරියට ගෝරයාට කියන්න බැරි ඒ දේ තේරුම් ගන්නකොට ගෝලයට නැත්නම් යෝගාවචරයට හීනමානයක් ඇති වෙනවා. වෙන මොනවා හරි අතුරු හේතිලා කාණගේ සියල්ලටම ගුරුන්වංශ වාක්‍යනවා. මොඳ කිසිම කෙනෙකුට එහෙම බොරු කියන්න ඕන කමක් නැහැ. ඉතින් යාට අර තනින් කිරිපෝනවා වගේ ළඟ තියාන කියලා දීලා කියලා දීලා කියලා දීලා එයාට ඒත්තු ගන්න ගත්තොත් සාසනේ දිනනවා. නෑ නෑ උඹලා මැට්ට උඹලට තේරෙන්නේ නැහැ. බලල්ලන්න කිව්වොත් එහෙම සාසන ඉවරයි. ඊට පස්සේ ගෙනියන්න මේක සාසනයේ අවසාන ජවනිකාව වෙනවා කිසි කෙනෙක් අතර කිසි කෙනෙක්ගේ ධර්ම සම්ප්‍රේෂණය වෙන්නේ අන්න ඒකදී මේ සපයලා උත්තර දෙනවයි කියන එකයි මේකට ලස්සන සාසනික වචනේ. Taman අත් දකින්න දේ निराවුල්ව හරියට පත් පිඟානක බත් බෙදලා පිඟම් මාළු ටික බෙදලා කාට හරි පූජා කරනවා වගේ උණු උණුවේ බත් පිඟානක් දෙනවා වගේ අත්දැකීම් ටික කියන්න පුළුවන් නම් යාගේ ජීවිතේ ව්‍යාකරණෙත් හරියනවා sannivedana වලදී ගැටුම් ඇති වෙන්නෙත් නැහැ. වස්තු විනාශයක් වෙන්නෙත් නැහැ. දැනුමට සැලකිල්ලක් තියෙනවා. කාලයට සැලකිල්ලක් තියෙනවා. කතාව ඔච්චර කොන වෙන්නෙත් නැහැ. ඔය ඔච්චර වටවලල් යන්න දෙයක් නැහැ. බොහොම ෘජු දෙයක් මේකේ තියෙන බොහොම පුංචි දෙයක්. අන්න ඒකට හැඩ ගැහෙනකොට තමයි අපට ගොඩාක් කතා කරන්න වෙන්නේ. ඉතින් ඒක නිසා මේ හරියට Taman අත්දකපු දේ සපේලා වාර්තා කරනවා කියන එක සමහරු හිතනවා ඒක ජම්මෙන් එනවයි කියලා. අහන ප්‍රශ්නේ තේරුම් ගන්න හරියට ප්‍රශ්නට උත්තර දෙනකොට ඒක ඒ ඇත්තට ඒ ඇත්තන්ට ඇඟෙන්න එනවා. තව සමහරකට ඉන්නවා කොච්චර කිව්වත් ප්‍රශ්න කියවන්න පමා වෙන්නේ අහන දේ තේරුම් ගන්න පමා වෙන්නේ කතාවට පටන් ගන්නවා. කවදාකවත් ඉවර වෙන්නේ නැහැ. ඒක නිසා මේ ප්‍රශ්නේ මට ඔය මේ දවස්වල බුරුම ගියාම හම්බෙන ස්වාමින් වහන්සේට පුදුමාකාර විදිහට බරපතල විදිහට තේරලා තියෙනවා. ඒ ස්වාමීන්චර තේරලා තියෙනවා මේ ගුරුනාචර මට කියලා දෙන්නත් ඕනේ. මට ඇත්තට කියන්නත් ඕන නමුත් මං කියන හැටි දන්නේ නැහැ. ගුරුවරයා මොකද්ද මගෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා දන්නේ නැහැ. ඉතින් ඒ නිසා හැමදාම දෙකොල්ල අතර ගනුදෙනුවක් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් sannivedanayak වෙන්නේ නැහැ. ඊට පස්සේ මේක දැනගත්තේ යාගේ ගුරුන්නාංශේ මගේ ස්වාමීන් වහන්සේගේ ගුරුන්නාංශේ ගිහිලා කියලා තියෙනවා උඹට මේ මේ කමඨහන් සුද්ධ කරන කියන එක තේරෙන්නේ නැහනේ. ගුරුවරයා මොනවද ඉල්ලන්නේ කියලා දන්නේ නැහනේ. ඉතින් ඒ නිසා මම පුංචි ප්‍රායෝගික වැඩපිළිවෙලක් දෙන්නම්. මේ වෙනකොට අපි දෙන්නගම ගුරුනාංශේ මහසීසියාඩෝ ස්වාමීන් වහන්සේ කාන්තා පක්ෂේ කමඨහන් සුද්ධ කරනවා. උඹ ගිහිල්ලා පැත්තකටලා වාඩි වෙලා ඉඳලා මේ එක එකනා කොච්චර දෝ නරිය බල්ලයි කතා කතා කරද්දී මහසීසියාඩෝ හරියටම මේ ඉඳගෙන ඉන්නකොට මොනවද වැටහෙන්නේ? මෙනෙහි කරාද සක්මන් කරනකොට මොනවද වැටහෙන්නේ ආන්න ඒක උකහා ගන්න හැටි කිසිම දෙයක් දන්නේ නැති යෝගාවචරකෙ මේක උකහා ගන්න බෑ අහගෙන හිටපන් කියලා. ඉතින් අහගෙන ඉන්නකොට තේනවලු මහසීසාඩ කොච්චර වෙහෙස වෙනවද කියලා. කිසිම කෙනෙක් කවදාවත් මේ භාවනා කරනට ලැබෙන අත්දැකීම කතා කරන්නේ අර කතාවයි මේ කතාවයි gedirin gena අපි ඔය අර කෙරුවොත් හොඳ නැද්ද මේ කෙරුවොත් හොඳ නැද්ද මං කොතන ඉන්නේ කියනවා මිස Taman දෙන්න ඕන දේ දන්නේ ඉතින් එතකොට මේ ස්වාමීන් වහන්සේට දෙනවද මහසි ෂැඩෝ කියලා කියන්නේ යුග පුරුෂේ. යා පුළුවන් තරම් උනන්දු වෙනවා මේ මිනිස්සුෙන් කියන්න මේ අරමුණ මොකද්ද කියපන්. මිනී කරාද නැද්ද කියපන්. වැටුණ දේ කියපන්. එතකොට අරමුණ වෙන එකට මාරු වෙනවා කියමු ආස්වාසයෙන්ද ප්‍රසවාසයට. ආම දැන් මං ඉන්නේ ප්‍රසවාසය කියලා කියපන්. දැන් ප්‍රසවාසය මිනී කරාද කියලා කියපන්. ප්‍රසවාසය මට වැටුනේ කොහොමද කියපන්. ඉතින් මේක කවදාකවත් ගනුදෙනු වෙන්නේ නැහැ. පස්සේ මේ ශාංශ මේක දැනගත්ත ගමන් මේ හරියට සපේලා උත්තරයක් දෙන්නේ කොහොමද? ඒකට යෝගාවචරය යොමු කරවන්නේ කොහොමද කියලා සුමානකට ඉදී භාවනා කරන්න වෙලා නැහැ. මේ ශාන්සට අවබෝධයක් ඇති වෙලා තිනවා. ඊට පස්සේ මං යන වෙලාව යනකොට ඒ ස්වාමීන් වහන්සේ අවුරුදු 10ක් විතර කමටහන් සුද්ධ කරලා අපි යන කාලේ කොලයක් ගහලා තිබුණ හැම දොරේම කරුණා කළ කමටහන් සුද්ධ කරනකොට මෙන්න මේ සැකිල්ලට දේශ කතා කරන්න නැත්නම් සායරෝ හරි වෙහෙසයි. එක්කනට විනාඩි 5ක් 10ක් දුන්නාම විනාඩි 8ක් 10න් විනාඩි 8ක්ම වල්පල් කතා කරනවා. මං ආවේ ලංකාවේ ඉඳලා මගේ ගුරුනාන්සේ අහවලා මගේ අම්මා උඩරට මගේ තාත්තා අසවලා මං ඊරට කපපතෝල ඒකට ලුණු තිබුණේ නැහැ අල්ලපු ගෙදර මිනිස්සේ ගොර වැව්වා මේ සේරම කියනවා කමටහන් සුද්ධ කරන්න ගියා ඉතින් අර සෝන්සේ අහගෙන ඉන්නවා ඉන්නවා ඉන්නවා කවදා මේ මිනිස්සයා මේ ඉඳගත්තාම දැන දෙයි කියයි කියලා කියන්නෙම නැහැ ඊට පස්සේ කිව්වොත් දැන් භාවනා කරාද? ඔව් භාවනා නම් කරා. ඉතින් ඒක නිසා අනම්මනම් දාගෙන තමයි කතා කරන්නේ. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ කරපු කොලේ, ඊ හදපු කොලේ මම ඇවිල්ලා සිංහලට දාලා පරිවර්තනය කරලා ඒක තමයි ඕගොල්ලෝ අතට ඔය පත් වෙලා තියෙන්නේ මේ කමඨාන් සුද්ධ කිරීමේදී වාර්තාගත යුතු ක්‍රමය. කළ යුතු ක්‍රමය. මේ ශාංශේ කරුණු තුනයි ඉල්ලන්නේ. පරියංක භාවනා කරා සක්මන් භාවනා කරත් එදින්දා වැඩ කරත් කරුණු තුනයි ඉල්ලන්නේ. Taman මේ කතා කරන්න හදන්නේ මොන අරමුණද කියලා අරමුණ කියන්න. මම මේ කතා කරන්න හදන්නේ ආස්වාසය ගැන. ආ එහෙමනම් මම ආස්වාසය කරා. එතකොට ඒක මෙනෙහි කරාද නැත්නම් ඒකට හිත යොදා ගන්න පුළුවන් වුණාද? මේ ආස්වාසයේදී සද්දකද හිත තිබුණේ. වේදනාවකද? එහෙම නැත්නම් වෙන දෙයකද කියලා නෑ මට ආස්වාසය කරන වෙලාවේදී ආස්වාසය කියලාම දැක් ගන්න පුළුවන් වුණා. එතකොට මට වැටුනේ කොහමද? මොකද්ද? ඔච්චරයි. අරමුණ කියන්නේ මෙනෙහි කර හැටි කියන්නේ වැටුණ දෙය කියන්නේ ඊට පස්සේ දැන් ප්‍රස්වාසයට ගියයි කියමුකෝ. ඒතකොට කියන්න ඕනේ දැන් ආස්වාසේ කතා ඉවර. දැන් මම මේ ප්‍රස්වාසයේ ඉන්නේ. මම මේ ප්‍රස්වාසය කියලා මෙනෙහි කරා. මට ඒතර ප්‍රස්වාසය වැටුනේ මෙහෙම. ওই දෙක කිව්වනම් භාවනා 150ක් ඉවරයි. වම දකුණ කියලා ඇවිදිනකොට මම මේ වම තියන්නේ මම මේ වෙලාවේ වම කියලා මෙනෙහි කරා. මට ඒතකොට මේ තියෙන එක හරි ඔසවන එක හරි යවන එක හරි මට මේ තද වෙනවා වැටුණා. බුරුල් වෙනවා වැටුණා, ඉබේ කරන වැටුණා, ආයාසයෙන් කරන වැටුණා ඉච්චරයි. දකුණට මාරු වෙනකොට දැන් කියන්නේ මම මේ දකුණ ගැන කතා කරන එක මෙනෙහි කරා නැත්නම් මෙනෙහි කරවෙන්නේ බැරි වුණා මට මෙහෙමයි වැටුනේ කියලා මේ ටික හරියට වෙන් කරලා කියනවට කියනවා සපයලා උත්තර දෙනවයි කිය. ඒකට කියනවා අපදානේන සම්පායති. මං අත්දකපු දේ. ඉතින් මේකට පස්සේ මේ ස්වාමීන් වහන්සේ මේ මේ කාරණා බොහොම තව ඩිංගිත්තක් දියුණු කරා. දියුණු කරලා ඒ ස්වාමීන් වහන්සේ යෝගාවචරයට තමන් ගැන පාර සීටයක් කියලා කාපට්ටෙල්ල හදලා දෙනවා වගේ පාර මට්ටම් කරලා තවත් දේශනාවක් කරලා තිනවා. ආධුනිකයා පටන් අර ගන්නකොට තමන් මේ ලෝකයේ තියෙන নানা ප්‍රකාර අරමුණු වලින් වෙහෙස වෙලා ඉන්න කෙනානේ. දැන් අපි එක අරමුණකට දාන්න මේ ඔක්කොම උත්සාහය කරන්නේ. වාඩි වෙලා ඉනකොට මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවයි කියන එකට ගන්නනේ. නැත්නම් ඒක ඇතුළේ තියෙන මේ ආස්වාද ප්‍රසවාසයට ගන්නනේ. ඉතින් ඒකට ආවට පස්සේ ඒකට එන්නේ ඉස්සෙල්ලා තිබුණු අරමුණු ගැන කතා කරන්න ගියොත් ආවට පස්සේ වෙන අරමුණු ගැන කතා කරන්න ගියොත් මෙතන ඉඳගෙන වෙන තැන කර්මුණු ගැන කතා කරන්න ගියොත් මේ මම අත්දකපු වෙනුවට තව කෙනෙක් ගැන කතා කරන්න ගියොත් ඉතින් කොහොමඩක්වත් ගොඩ ගන්න බෑ. අර ඊටාම අමාරුවෙන් ලෝකේ නානත්ත නන්නතර අරමුණු දිගේ ගිහිල්ලා Tamange අරමුණට හිත එළඹුණා නම් එකම චිත්තක්ෂණයක හරි. යාට ඒකට සපේලා උත්තර දෙන්න පුළුවන් නම් මේ ආස්වාසයක් සිදුවෙන වෙලාවේදී මගේ හිත ආස්වාසයට යොමු කරා. යොමු කිරීමට අපි කියනවා මානසිකාරය යෙදෙව්වා. ඒක මහසි ෂැඩෝ කියනවා මෙනෙහි කිරීම කරන්න කියලා බැලුවා. මානසිකාරය කියන වචනේම සිංහට දාලා අපි කියනවා මෙනෙහි කරන්න ආස්වාස වෙලාදී ආස්වාස කියලා මෙනෙහි කරන්න. එතකොට මේක ප්‍රස්වාසය නෙවෙයි කියලා වැටෙන්නේ කොහොමද කියලා බලන්න. නැත්නම් මේ ආස්වාසයමයි කියලා තේරිච්චටි කියන්න. මට වම්නාස්පුඩුවේ දකුණු ඇතුළත පිටියේ ඇතුළට පීරාගෙන යන ගතියක් දන්නවා සීතලක් දැනෙනවා. අතර ප්‍රස්වාසයක් ආවා. ඒතර මම ප්‍රස්වාස කියලා මෙනෙහි කරා නැත්නම් මනස්කාරය. ඒතර මට හුස්ම රැල්ල එතනම හෝ වෙන තැනක උණුසුමට හෝ සිසිලසට දිගට හෝ කෙටිවට මට වැටුණා. ඉතින් ඒක කතා කරන්න දෙයක් නැහැ. ඔක්කොම නඩුව දිනු ලකුණු සියල්ලම ලැබිලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේ මේ සම්පායති කියන ගතිය සපේලා උත්තර දෙන ගතිය මෙන්න මෙහෙම පොඩ්ඩක් තව දියුණුවක් කරා ආධුනික යෝගාවචරයට වාඩි වුණාට පස්සේ මේ ගලපණ්ඩ තියෙනවා ඉඳගෙන ඉන්න ඉරියව්වට ගියාට පස්සේ ආස්වාසය සහ ප්‍රස්වාසය දෙක අතර පොඩි ගැළපීමක් කරන්න තියෙනවා. පිම්බීම හැකිලිම ගන්න කරන්න මේ පිම්බීම මේ හැකිලිම කියලා ගැළපීමක් කරන්න තියෙනවා. ඉතින් එයා සපේලා උත්තර දෙන්න තාලෙන් මේ ආස්වාසයමයි ප්‍රස්වාසය නෙවෙයි කියලා. හරියට ආස්වාසයට අදාළ තොරතුරු ඒ මල්ලට දාන්න දන්නවනම් ඊට පස්සේ ප්‍රස්වාසයට එනකොට වහාම ආස්වාසය අමතක කරලා ප්‍රස්වාසයට ගිහිලා මේ ප්‍රස්වාසයයි ආස්වාසය නෙවෙයි කියලා මේ දේ වෙන් කරන්න දන්නවනම් ඒකට කියනවා ආස්වාසේ සහ ප්‍රස්වාසේ පෞද්ගලික ලක්ෂණ දැන ගැනීම කියලා. අච්ඡන්ත ලක්ෂණ දැන ගැනීම කියලා. පච්චත්ත ලක්ෂණ දැන ගැනීම කියලා. ස්වභාවය දැන ගැනීම කියලා. භාවය දැන ගැනීම කියලා. එහෙම නැත්නම් ගතිය දැන ගැනීම කියලා. එතකොට අපි එක වෙලාවට එකයි කරන්නේ ඒක පිළිබඳව අඩු ගානේ එක ගතියක්, එක භාවයක්, එක ස්වභාවයක්, එක පෞද්ගලික ලක්ෂණයක්, එක අත්‍යන්ත ලක්ෂණයක් දැක්කනම් මේ පිරිසුදුකම හරහා තමයි නිවනට යන්න පුළුවන්. අරමුණු රාශියක් ඔළුවේ දාගෙන ඉන්න අරමුණේ ඉඳදී අතීතේ හිත හිත අනාගතේ හිත හිත අතන හිත හිත මෙතන හිත හිත අරය ගැන හිත හිත මේ අරමුණ පිළිබඳව එකම ලකුණක්වත් එකම අත්දැකීමක්වත් දී ගන්න බැරි නම් කවදාකවත් කමඨාන සුද්ධ වෙන්නෙත් නෑ ගනුදිනුවක් වෙන්නෙත් නෑ එහෙම නැත්නම් සංවේදනයක් වෙන්නේ නෑ නිසා මුළු පර්යංකයක්ම ඉන්න ප්‍රශ්නයක් නෑ අවුරුදු පැයක්ම හිටියත් කමන්නේ. තමන් ඉස්සරහින් තියාගත්ත මේ ඉඳගෙන ඉන්න ඉරියව්වද ඒක ඇතුළේ තියෙන ආස්වාස ප්‍රස්වාස දෙකද පිම්බීම හැකිලිමද කියලා කෙලින්ම කියලා නඩුව පටන් ගන්නවා. මම ඉඳගෙන ඉන්නකොට මම මොනවත් නැතුව සාන්තිදායක තත්ත්වයටපත් වුණා කියලා කිව්වට මොනවත් කතාවේ නැහැ. පටන් ගන්න වෙලාවෙ ඉඳලා ඒ තියෙන තොරතුරු කියනවනම් ඉස්සල්ලාම අපි පටන් ගන්නේ දේවල් අතර තියෙන වෙනස්කමක්. දේවල් අතර තියෙන සංසන්දනය මේකට කියනවා පරිච්ඡේද ඥානය කියලා. මේක තමයි අපි පස්සේ ඔය තාක්ෂණික වචන ඕනනම් නාම රූප පරිච්ඡේද බෙදාවෙන් කොට දැන ගැනීම සීමා කොට දැක්වීම කියන හැම විද්‍යාවක්ම හැම කම්පියුටරයක් හොඳලා තියෙන්නේ ඔන්න ইনফෝමේෂන් චිප්ස් වලින්. පුංචි පුංචි තොරතුරු වෙනව පටලවා ගන්න නැතුව ඒක හොඳට පිරිසිදු කරගත්තට පස්සේ ඒක ගබඩා කරන්නත් ලේසි වෙන තොරතුරක් එක සම්බන්ධ කරන්නත් ලේසියි. මේ තොරතුරු අනාගතතර පස්සේ අතීත අනාගත වශයෙන් අතන මෙතන වශයෙන් අරය මේ වශයෙන් සත්ත පහක වැඩක් නැහැ. ඒ නිසා මේ දකින්න තොරතුරු වෙන් කරලා දකින්නවා නම් ඒවට අපි කියනවා අච්ඡන්ත ලක්ෂණ, පච්චත්ත ලක්ෂණ, පෞද්ගලික ලක්ෂණ, ගති, භාව, ස්වභාව. ඉතින් අපි ගත්තොත් මේ ආස්වාසයේ මෙතනදී පොඩ්ඩක් විස්තර කරනකොට ආස්වාසයේ ඉන්න වෙලාවේදී මේ ආස්වාස කරන එක ඇතුළට පීරාගෙන නූලන් ටිකක් දැක්කා කියලා අපි හිතමු කවුරු හරි කිව්වයි කියලා. ඉතින් මේ විදිහට නම් සරුවචන් වහන්සේටත් පේන්නේ. ඕකේ ආයේ වෙන මොකක්වත් නැහැ. ඕක දේවදත්තට පේන්නේ තෝමයි. ඕකේ ගෑනු පිළිම ගතියක් නැහැ. ඕකේ විය යුතු නොවිය යුතු ගතියක් නැහැ වෙච්ච දේ. ඕක දැක්කම නිවන දැක්ක තමයි. මොඳ ඒකට ආයේ කවුරුත් මුකු ගහන්න ඕනේ ඒකට කවුරක්වත් ආයේ මේ සාධනීය කරන්න මොකක්වත් ඕනේ. හරියටම ආස්වාස කරනකොට වැටහිච්ච දේ ඒකේ තියෙන භාවයේ ඒකේ තියෙන චිත්ත తত্ত্বය කාටවත් කෙලසන්න බෑ තමන්ගේ තියෙන අමනකමට ඇර තමන්ගේ තියෙන මෝඩ තකතිරුකමට ඇර වෙන දෙකින් කලවම් කරන්න බෑ එතකොට තේරෙනවා මේ හුස්මක් ගන්නකොට මම ගත්තත් මගේ ඉස්සරහින් මිනිසයා ගත්තත් එයාට මේ වැටහෙන දේ අත් දකින්න දේ ඇති හැටියනේ යථාභූත ඥානෙනේ ප්‍රත්‍යක්ෂේනේ ඕක මොකකටවත් වෙනස් කරන්න බෑනේ. අන්න ඒකට මම සාකි වුණා නම් මම ධර්මයක් දැක්කා ආස්වාසයක් දැක්කා භාවයක් දැක්කා ස්වභාවයක් දැක්කා ගතියක් දැක්කා පෞද්ගලික ලක්ෂණ දැක්කා කියලා. ඒක අරිඹු මාත්‍රයක් දැනුම මාත්‍රයක් අනිත් එකේ වෙන්කොට දැන ගැනීම පරිච්ඡින්න කොට දැන ගැනීම පරිච්ඡේද කොට දැන ගැනීම මේක තමයි දැනුමේ ශිල්පය. ඊට පස්සේ බලාගෙන ඉඳ මේ ආස්වාසේ හිටපු හිත පැදුරටත් නොකිය ඩක් ගාලා ප්‍රසවාසයට යන. ඉතින් එතකොට නට තිබිච්ච ප්‍රසවාසය ගැන අයියෝ මේක නැතුණයි කියලා පශ්චාත්තාප වෙන්න හරි. අනේ ආස්වාසය හොඳයි ප්‍රසවාසයට වැඩිය කියලා හිතන නැතුව දැන් ඒක වෙච්ච සිද්ධිය ඒකයි දැන් මං ඉන්නේ ප්‍රසවාසයේ. මේක මෙනෙහි කරනකොට මට ඒ නාස්පුඩුවේම හරි වෙන තැනක හරි උඩුතොලේ හරි ඔන්න මේ හුලම් පාරේ මෙන්න මේ විදියට වැටුණා ඒක ගොරෝසුවට වැටුණා සියුම්මට වැටුණා දිග්ගට වැටුණා කෙටියට වැටුණා තරංගාකාරයක් විදියට වැටුණා නැත්නම් නූලක් දිගේ අත ඇදගෙන යනවා වගේ වැටුණා එන්නේ එන්නේ ගොරෝසු වුණා එන්නේ එන්නේ සියුම් වුණා අන්න ඒක හරියට දැක්කනම් ඒකට ඒ කටුකුරුනි ස්වාමීන් වහන්සේ කියනවා පිටුරු ගොඩක් උඩ තියෙන ඉදි කට්ටක් ගන්න අලියෙක් හොඬේ දික් කරලා හරියට ඉදි කට්ට ගන්න හැටි හිතන්නේ කියලා පිටුරු කොටක තිබුණ ඉදි කට්ටක් අලියට ඇස් පේනවා ටිකක් අඩුයි. අලිය හුඟක් වැඩ කරන්නේ කණින් සහ ගඳෙන්. ඉතින් අලියා අර විශාල සතා මහා පිටුරු කොටක තියෙන ඉදි කට්ටක් ගන්න හරියට හොඳේ දික් කරන්නේ කොහොමද ඒ වගේ තමන්ගේ එක ආස්වාසයක් අනිතව වෙන් කළ කියන දන්නවනම් එයාට ප්‍රස්වාසයක් වෙන් කළ දකින්නවා කියන කෙච්චර අමාරු දෙයක් නෙමෙයි ඊට පස්සේ කියනවා සක්මන් කරනකොටම දැන් වම තියෙනකොට හොඳටම දැනගනින් මේක දකුණ නෙවෙයි මේක ආස්වාසි ප්‍රස්වාසි නෙවෙයි මේක පිම්බීම හැකිලිම නෙවෙයි මේ වම තියන්නේ ඉතින් ඒක අර අහන එක්කනට කියන්න ඕනේ මම තක්මන් කරනකොට වම තියනකොට ඒකට හිත ගිය බව මිනිසිකාර යදෝ බව මම වම කියලා මෙනෙහි කිරීමෙන් කරා මම ඒක සාර්ථක වුණා නැත්නම් අසාර්ථක වුණා මම වම කියලා මෙනෙහි කිරී තිබ්බට පස්සේ එහෙනම් මම වම කියලා මෙනෙහි කිරී තියන්නත් ඉස්සරලා ආදිවාසී ඒ වැඩේ කරපු හැටි සහ කෙරිච්ච හැටි වාර්තා වෙන්න. ඊට පස්සේ මේ වම තිබ්බ මේ හිඳගෙන ඉන්නව නෙවෙයි. හිටගෙන ඉන්නව නෙවෙයි. බුදියන ඉන්නව නෙවෙයි. ඇවිදිනවා. මෙන්න වම තිනකොට මට වැටෙන දේ. මේ පොළොවට තියලා තද වෙනවා තේරෙනවා. නැත්තම් පොළොව සීතලයි කකුල උණුසුමයි කියලා තේරෙනවා. නැත්තම් පොළොව මෙලකයි කකුල තදයි කියලා තේරෙනවා. නැත්තම් මං ආයාසෙන් තියෙනවා. එහෙම නැත්තම් අනායාසෙන් තියෙනවා. ආන්නේ මේ දකුණ නෙවෙයි මේ වමමයි වම මට උනේ මෙහෙමයි කියලා මේ කාරණාවට අපි සරුවඥයිනේ මේ කාරණාවට අපි ਸਰබලධාරීනේ මේ කාටවත් හොරකම් කරන්න පුළුවන් එකක් නෙවෙයිනේ මේකනේ ඇති හැටිය කියන්නේ මේකනේ යථාභූත ඥාණය කියන්නේ ඕකට කාගවත් උදව්වක් අපට ඕනේ නෑනේ එක උදව්ව යොණ කරන්නේ දැකපු හැටියටම දැකපු ගතිය දැකපු බව දැකපු ස්වභාවය ඒකේ පෞද්ගලික ලක්ෂණය දකුණෙන් වෙන් කරලා කියන්න පුළුවන් නම් අහන එකනට කැඳේ ගලබීර වගේ තේරෙනවා මේ මේ කතා කරන්නේ වම ගැනයි. එයා හිතත් යොදලා තිනවා. අන්න වම තිනකොට යාට තද ගති, මුරුක් ගති, මෙලෙක් ගති, උණුසුම් සිසිල් ගති, කම්පන ජන්ත්‍ර ගති තේරුම් ගන්න තියෙනවා. එතකොට ඊගාවටම අභ්‍යාසයක් වෙනවා. ඔන්න දකුණ හිත කර මේක දකුණට ගියා. යනකොටම Taman දන්නවද දැන් ඉන්නේ හිත තියෙන දකුණේ කියලා. ඒතර දකුණ කියලා මෙනෙහි කරාද මොනවද වැටුනේ? ආනෝ විදිහට මේ පොඩි දේ වෙන් කරලා කියන්න පුරුදු වුණාට පස්සේ යෝගාවචරයට සිද්ධ වෙනවා අම්මතර අවස්ථාවකට මුහුණ දෙන්න. ඒක දැම්ම වෙන එකක් නෑ ආදුනිකයන්ට තුන්වෙනි දවස් හතරවෙනි දවස් වෙනකොට බොහෝ විට සිද්ධ වෙනවා. මොකද්ද වෙන්නේ? මේ ලස්සනට මේ වම මේ දකුණ ලස්සනට මේ ආස්වාස මේ ප්‍රස්වාස ලස්සනට මේ පිම්බීම හැකිලිම කියන දේ බලාගෙන ඉන්නකොට ඉස්සල්නම් ඇත්තටම මේ එලහරක මේ මීහරක කියන තාලෙට පිම්බීම හැකිලිම දෙකේ වෙනසක් තියෙනවා. ආස්වාස් ප්‍රසවාස දෙකේ වෙනසක් තියෙනවා. වම දකුණු දෙකේ වෙනසක් තියෙනවා. මොකද බලාගෙන ඉන්නකොට ඉන්නකොට අරමුණේම දිගට පවත්තරකොට يعني සතිය අඛණ්ඩව දිගට යනකොට ටික වේලාවක් ගියාම ආස්වාස ප්‍රසවාසයෙන් වෙන් කරගන්න බැරි නැත්නම් පිම්බීම හැකිලිම බලන කෙනාට පිම්බීම හැකිලිම දෙක වෙනස් කර ගන්න බැරි නැත්නම් මේ වම දකුණ කියලා අල්ලගෙන හිටියත් දැනගන්න බැරි මේ දෙකටම පොදු ලක්ෂණ වගේක් මතුවෙන්න පටන් ගන්නවා. මේක හිත මත් කරවන සුළුයි. මේක හිත අවුල් කරවන සුළුයි. ඇයි මෙච්චර ලස්සනට වෙන් කරලා දැනගෙන හිටපු දේ බලාන ඉන්නකොට ඉන්නකොට මේ දෙකේ පොදු ලක්ෂණ පහළ වෙනවා. දැන් යෝගාවචර හිතන දැන් මගේ සතිය කැඩිලා. මට සමාධිය කැඩුනා. භාවනාව කැඩිලා මට නම් හරියන්නේ නැහැ දැන් ආනපාන එන වෙන එකක් ගන්න වෙයි කියලා හිතෙනවා මොකද ඒක දිහා බලන ඉන්නකොට බලනකොට වම ආස්වාස කෙනෙක් ප්‍රස්වාස දෙකම බොඳ වෙලා හා වෙනවා උදාහරණයක් වශයෙන් කියනවනම් රතු කල් ටිකක් මුට්ටියකට දාලා වතු ටිකක් දාලා කාටද වෙන්නොත් මේ මුට්ටිය මේ මුට්ටිය මේ වහල් මේ වතුර ඕනගෙන උඩ පොට් එකකට උනත් අත ගාලා මේක වතුර මේක අහල් කියලා ලිපු උඩ තියලා හැඳි හැඳි ගෑවෙනකොට කෝ වතුර කෝ හාල් කියලා පෙන්වන්න බයන්නේ කාටවත්. කැඳ වෙනවනේ මේක. ඒකෙදි මේ කැඳ හදන්න නෙමෙයි පිටිබ්බේ. ඉතින් අපි එකපාරක් මේ වතුරයි හාලුයි පෙන්ලා ඊගාවසරි අපි පෙන්නොත් මෙන්න කැඳ වෙලයි කියලා කෙනෙක් හිතාම මේක මැජික් එකක් වෙන්න ඇති කියලා. අතරමැද දිගටම සතිය පැවැත්වුවේ නැත්නම් යාට හිතෙන්නේ මේ අතගාලා පෙන්වන්න පුළුවන් ඝණේකුයි ද්‍රවේකුයි තිබුණේ දැන් කැඳ වෙලා. ඒ නිසා යාට කියනවා ඇහැප්පිට ඇහත් යන බලාන හිටපන් ඔය කැඳ වතුර ටික හාල්ලටත් එක බොඳ වෙලා කැඳ වෙන හැටි මේක බලානින්ට බැරි තනං Tamange ආත්මය නිෂේධනය කරන මේක බලානින්ට බැරි තරම් වක්කාර ජනකයි මේක බලානින්ට බැරි තරම් කම්මැලි කරන සුළුයි මේක බලානින්ට බැරි තරම් බය එලවන සුළුයි මේක බලානින්ට බැරි තරම් බිය දනවන සුළුයි අච්චර ලස්සනට වෙන් කරලා දැකපු දේ දිහා හොඳට බලනකොට ඒක බොඳ වෙනවා. හැබැයි මේක ඉච්චරම අමර දෙයක්වත් නෙවෙයි. දෙවේලේ දකින්න කුකුලාගේ කර්මලා මේ වේලේ පෙනේ සකසේම සුදු වෙලා කියලා තියෙන්නේ. කුකුලයි කර්මලේ රතු පාටයි. හොඳට බලනකොට මේ සුදු පාට ඕනම දෙයක් දිහා එක දිගට බලාන හිටියොත් ඒක එන්න එන්න එන්න එන්න ජරා දිරාටපත් වෙනවා. දැන් බඳින්න ඉස්සලා නෝනා මෙච්චර ලස්සන වුණාට ළඟ තියන බලන්න ඉන්නකොට ඉන්නකොට නෝනාට මොකද වෙන්නේ? අනේ දික්කසාද වෙන්න හිතෙන තරම් මේ තරම් අජීවකට තමයි මේ ප්‍රේම කලේ කියලා හිතෙනවා. ඒක ඉතින් බැඳපු කට්ටිය දන්නවනේ ඒක. මට එච්චර දන්නේ නැහැ මොකද මම බැඳෙන්නේ නැති නිසා. හැබැයි මට හොඳ වෙලාවට මට ගුරුන්වංශ කිව්වා, "ඔක බඳින්න නැතුවත් බලන්න පුළුවන්" කියලා. ඒ නිසා මට පැවිදි වෙන්න පුළුවන් වුණා. ඔය ගොල්ලන් නම් ඔය කොක්ක ගලවන්න හම්බෙන්නේ නැහැ කපට. ඕනම දෙයක් දිහා ටිකට බලනින්න එකම දේ නිවන කියන්නේ එතන. අරමුණු මාරු කරන්නේ අපි ඇයි? ඇයි මේ රූපෙන් සද්දට ගන්ධට රසට මාරු කරගෙන උදේ ඉඳලා හැන්ද වෙනකන් පිස්සු ඇන්ති වඳුරෙක් වගේ පනින්නේ මේ අරමුණක් දිහා එක දිහා බලනකොට ඒකේ විපරිණාම වෙන හැටි ඒක වෙනස් දෙයක් බවටපත් වෙන හැටි පෞද්ගලික ලක්ෂණ පොදු දෙයක් බවටපත් වෙන හැටි පුදුම අභියෝගයක් අපට පුදුම තර්ජනයක් අපට ඒක නිසා අපි අරමුණු මාරු කර කර ඉන්නවා කිසිම අරමුණක එක දිගට බලලා ඒකේ විපරිණාමය බලන්න අපේ ඇහැ කැමතිත් නැහැ කන කැමතිත් නැහැ නාසය කැමතිත් නැහැ දිව කැමතිත් නැහැ කය කැමතිත් නැහැ හිත කැමතිත් නැහැ ඒ නිසා නිවන් දකින්න ඕනේ නම් බුදුරජාණන් කියන්නේ එක අරමුණක් අරගෙන ඒක හොඳටම පිළිසිඳපන්. අනිත්‍යවයි වෙන් කළ පිළිසිඳලා ඒක දිහාම ඇහ කරවිල වෙනකම් බලන්න හිටපන්. උයි ලුඟාකල් භාවනා කරන්න ඕනේ නැහැ. උඟාකල් භාවනා කරන්න ඕනේ නැහැ. මේක බොඳ වෙන්න ගන්න. ආශ්‍රව ප්‍රසස් දෙක හැඳි ගෑවෙන්න පටන් ගන්නවා. පිම්බීම හැකිලිම දෙක හැඳි ගෑවෙන්න පටන් ගන්නවා. වම දකුණ දෙක හැඳි ගෑවෙන්න පටන් ගන්නවා. ඉතින් යෝගාවචරයට නිසි උපදෙස් දීලා තිබුණ නැත්තම් අනිත්‍ය සංඥාව තිබුණ නැත්තම් යෝගාවචර හිතන්නේ අනේ මේ බලන් හිටපොදී නැති වුණා. මගේ සතිය කැඩුනා. මගේ සමාධිය කැඩුනා. ඉතින් එයා පැකිලෙනවා, ඇඹරෙනවා මේ දෙකියන්. ඉතින් ඒක කොච්චර ගම්බීරත්වයකට මේ පෞද්ගලික ලක්ෂණයක් පොදු ලක්ෂණ බවට බොඳ වෙලා යනකොට ඒ බව සපයලා කියනවයි කියන එක බුදු වෙන මහා බෝසතාන් වහන්සේ නමකට මිස වෙන කිසිම කෙනෙකුට දැක ගන්නත් බෑ දැක ගන්න කැමතිත් නෑ අපේ හිත මායя ඉඩ දෙන්නෙත් මෙන්න මේක දැකපු දවසේ තමයි බුදුරජාන් වහන්සේ අනිත්‍ය කියන ධර්මයක් ලෝකෙට ප්‍රකාශ කරේ මේක මගේ දෝෂයක්ක සතිය නැතිවීමක්ක සමාධි නැතිවීමක්වත් නෙවෙයි එකම දෙයක් අරගෙන පුදුම සද්ධාවකින් පුදුම සීලයකින් පුදුම සතියකින් ඒක දිහාම බලන්න හිටියොත් පුදුම සීඝ්‍රයෙන් වෙනස් මේ වෙනස් වීමට අපේ හිත කැමති අපි කරන්නේ අරමුණු මාරු කර කර පය බර වයයට පිළිකට හරහා බේත් බඳිනා වගේ අපි ඉසයි කකුණ කොට මාරු කරනවා වගේ රූප බල බල ඉන්නකොට ඒක බොඳ වේගන යනකොට සද්දයකට යනවා. සද්ද බල බල ඉඳලා ගඳකට යනවා. රස පහස. ඉතින් අපිට පේනවා නේ රූපේ තිබුණා. ඒක වෙනස්ුනේ නෑ. මම අර සද්දෙට ගිය නිසා රූපේ බලා ගන්න බැරි වුණා කියලා. නමුත් එකක් අරගන්න. රූපයක් වෙන්න පුළුවන්, සද්දයක් වෙන්න පුළුවන්, ගඳක් වෙන්න පුළුවන්, රසක් වෙන්න පුළුවන්, පහසක් වෙන්න පුළුවන්, හිතවිල්ලක් වෙන්න පුළුවන්. එකම දෙයක් අරගෙන ඒක දිහාම බලන්න හිටියොත් ඒකට කියනවා කාලානුරූපව විපරිණාමය දිහා බලනවායි කියලා. මේක බොහොම ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා මෙන්න මෙතනදිත් බුදුරජාණන්සේ පුංචි අත්උදවක් පුංචි අත්තලක් දෙනවා මේ විපරිණාමය හොඳටම පේන්නේ බලන්න පුළුවන් වෙන්නේ මේ ඝන රූපේ කියලා රූප රූපේ නෙවෙයි කයි රූපය දිහා බලනකොට ඒක ශීඝ්‍ර වෙනස් වීම අල්ලගන්න බැරි තරම් ශීඝ්‍රයි අපි නිකමට ගිහිලා ඉර පායන දිහා ඉර ඉර සේවය කරන දිහා බලන ඉන්න ඊට ගැස්සි ගැස්සි ගැස්සි ගැස්සි ගැස්සි මොන තරම් වේගෙන් ඉස්සෙනවද කියලා. ඔයාලා කවදා හරි ගිහිලා බයිනොකියුලර් එකක් හරි බයිනොකියුලර් එකක් අහුවෙන්නේ නැහැ. ස්ටෙතොස්කෝප් නැහැ. ටියෝඩලයිට් එකක් හරි ඩම්පි ලෙවල් එකක් හරි එහෙම නැත්නම් දුරීක්ෂා දාලා බලන්න ඉරදියා බලාන ඉන්න ඉස්සලා ඉර බහින. ඒ ලොක් කරලා බලන්න ඈත පේන කණ්ණාඩියකට දැම්මොත් තරුව දිහා ફોකස් කරන්න ඉස්සලා තරුව බහින. අපිට නම් පේන්නේ ඉර උදේ ඉඳලා හැන්දෑවනකම් ඔහේ තියෙනවා නෑ ඒක පුදුම ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. හැබැයි ඒකම බලන්න ඕනේ. මුත්තටම ඒකටම එල්ල වෙන්න ඕන. එල්ල වෙච්ච ගමන් ඒක වෙනස් වෙනවා. මේක දකින්න අපේ හිතේ තියෙන බය නිසායි අපි මේ තට්ටු මාරු ක්‍රමයට රූප සද්ද ගන්ධ රස වශයෙන් පැන පැන පැන පැන පැන පැන එකක් දිහා බලනින්න නොවෙන්න මේ කරන ප්‍රයත්නය අසාර්ථක ප්‍රයත්නයක්. අසාර්ථක ප්‍රයත්නයක්. කොහොම කරත් අපට කවදා හරි පිළිගන්න වෙනවා මේ දේකට පැවැත්මක් නැහැ. ඒක විපරිණාම වෙමින් යන්නේ. කොච්චරද කියනවනම් ਸਰවචන්සේ සඳහන් කරලා තියෙනවා මතුවෙච්ච දේ කොච්චර ඉක්මනට නැති වෙනවද කියනවද නැති වෙනවද කියනවා අපි කියන චිත්තක්ෂණයක් කියලා. චිත්තක්ෂණයක වුණත් මතුවෙන දේ නෙවෙයි නැති වෙන්නේ ඒක විපරිණාමයට පත් වෙලා නැති ඒ තරම් ශීඝ්‍රයෙන් වෙනස් ඒක අපිට හිතා ගන්න බෑ. අපි හිතන්නේ ඒකට දුරීක්ෂයක් ඕනේ, අන්වීක්ෂයක් ඕනේ, ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකක් ඕනයි කියලා. දැන් ඒක හොයාගත්ත පස්සේ විද්‍යාඥයරත් එච්චරම තමයි වෙලා තියෙන්නේ. විද්‍යාඥයා ඉස්සෙල්ලා අණුව හොයාගත්තා. අණුව කියන්නේ අංශු රාශියක් එකතු වෙලා හැදිච්ච එකක්. ඊට පස්සේ අණුව කියලා කියන්නේ එකක් නෙවෙයි රාශියක් කියලා දැන පස්සේ පරමාණුව තෝරාගත්තා. පරමාණු කඩාගත්තා ඒක හිතුව පරමාණු කියන්නේ ඩෝල්ටන් කියන විද්‍යාඥයා හිතාගත්තේ පරමාණු තමයි මූලික ශක්තිය ඊට වැඩිය කඩන්න බෑ කියලා. ඊට පස්සේ පහුවෙනකොට දැනගත්තා මේ පරමාණුවක් ඇතුළේ නියෂ්ටිය සහ වටේ ගැටගෙන ඉලෙක්ට්‍රෝන තියෙනවායි කියලා. ඊට පස්සේ දැනගත්තා පරමාණුව කියන්නේ එකක් නෙමෙයි සමූහයක් අඩු ගන්න දෙකක්. ඊට පස්සේ කිව්වා නියෂ්ටිය හයියයි ඒක වටේ තියෙන ඉලෙක්ට්‍රෝන්ස් වේගෙන් කැරකෙන නිසා වලාකුලක් වගේ පේනවා. ඒකේ ද්‍රව්‍යයක් නැහැ. න්‍යෂ්ටියේ ද්‍රව්‍යයක් තියෙනවා කිය. අර්ක ශක්තියක් විතරයි කිය. ඊට පස්සේ පහුවෙනකොට දැනගත්ත මේ න්‍යෂ්ටිය පුපුරවන්න පුළුවන්. ඊට පස්සේ දැනගත්ත එකේ ප්‍රෝටෝන්ස් තියෙනවා පොසිට්‍රෝන් තියෙනවා ක්වැක්ස් තියෙනවා ගොඩාක් දේවල් තියෙනවා. ඊට පස්සේ ඒකට බලනකොට ඒක ඇතුළේ තියෙන වලාකුලක් විතරයි. ඒක වලාකුලක කොච්චර වේගෙන් ඒක කැරකෙනවද කියනවනම් එක තැන දෙපොලක ඉන්නා වගේ පේනවා. අපි සරසුලක් අරගෙන ගහලා හෙල්ලෙන හැටි බැලුවොත් එimhe සරසුල ඒක හැම තැනම තියෙනා වගේ පේනවා. ඒ තරම් ශීඝ්‍රයෙන් එහාට මැනන. ඒකට කියනවා non local phenomena කියලා. ඒක දැක්කට පස්සේ පේනවා මේ අංශුවක් අණුවකට කඩලා පරමාණුවකට කඩලා ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන බවට පත් කරගත්තට පස්සේ ඒක කැරකෙන වේගය බුදුරජාණන්සේ කියන්නේ හිතේ වේගය මනින්න උපමාවක්වත් දෙන්න බෑ කියලා. දැන් විද්‍යාඥයත් ගිහිල්ලා ඔතෙන්ට ගියාට පස්සේ විද්‍යාඥයාට දැන් ද්‍රව්‍යයක්ද ශක්තියක්ද කියලා කියාගන්න බෑ. ද්‍රව්‍යයක් නම් ඒකට විශිෂ්ට ගුරුත්වයක් අවශ්‍යයි තේන තැනක් තියෙන්න ඕනේ. ශක්තියකට විශිෂ්ට ගුරුත්වයක් නැහැ. ඒක නිතරම තරංගාකාරයක් වැඩ කරන්නේ. දැන් විද්‍යාව ගිහිල්ලා ඔතෙන් තමයි වැටුනේ. ඒගොල්ලෝ දැන් කියනවා ද්‍රව්‍යයක් කියලා දෙයක් නැහැ. මේ ශක්තිය වර්ග පිටු වෙලා ද්‍රව්‍ය බවටපත් වෙනවා. මේ ද්‍රව්‍ය වර්ග ශක්ති බවටපත් වෙනවා. වර්ග බතු විහාලුවේ තියෙන වර්ග කැඳ බවටපත් වෙනවා. එච්චරයි. දැන් මේක හොයා ගන්නකොට ඔයගොල්ලෝ දන්නවද ඔය පච ටික කියපු විද්‍යාඥයන්ට නොබෙල් ප්‍රයිස් කීයක් දීලා තියෙනවද කියලා? මැග්සෙසේ සම්මාන කීයක් දීලා තියෙනවා කියලා. බුදුහාමුදුරන්ට කාලක්වත් දීලා තියෙනවා ඒ Nobel Prize එක. ඔయిత වැඩි නේ මුළු විශ්වෙම උන්වහන්සේ දේශනා කළා කිව්වේ. අපේ දරුවන්ට ওই පච ටිකනේ උගන්වන්නේ විශ්වවිද්‍යාලට ඇරලා. බුදුජාන් වහන්සේ මේ ත්‍රිපිටකයේ පෙන්ලා තියෙන දේවල් අපි අම්මෝ ඒව ගැඹුරුයි අපේ දරුවන්ට ඕව ඉගෙන ගන්න ඕනේ බැන්දට පස්සේ තමයි ඒව කරන්න තියෙන්නේ බඳින්න ඉතලා ඩිග්‍රියක් ගනි. අන්න ඒ විශ්වවිද්‍යාල උගන්න පච ටික උගන්නලා ඒ අනුව කොරෝඩ් කරලා ඔරුව කුරුවල් කරාට පස්සේ තමයි මේකට එන්නේ. ඉතින් බුදුරජාණන්සේ බොහෝ වැඩමුළුදී දැකපු දේ අන්වීක්ෂණ නෙවෙයි දැක්කේ. දුරේක්ෂණ නෙවෙයි දැක්කේ සති සමාධි එකතු වෙලා ආවට පස්සේ පේනවා යමක් දිහා බලන් හිටියොත් එකක් දිහා බොහෝ වේලා ඒක හිතා ගන්න බැරි තේ ධර්ම වෙනස් වෙන නිසා අපිට ඇත්තටම කියනවා නම් උපදෙස් ලැබුණ නැත්නම් සපේලා උත්තරයක් දෙන්න බෑ. ඒ තරම් වෙනස් වෙනවා. ඒක නිසා බුදුරජාණන්සේ සඳහන් කරන භාවනාවට යනකොටම මේ වෙනස් වෙන බව පිළිගන්නා සුළු මනසකින් ඵලයක්. ඒකට කියනවා අපි අනිත්‍ය සංඥාව පුරුදු කරන්නයි කියලා. ඔය කමඨාන් සුද්ධ කරනකොට තියෙන මූලිකම ප්‍රශ්නේ තමයි යෝගාවචරය ඉන්නේ දැඩි නිත්‍ය සංඥා. කිසි දෙයක් වෙනස් වෙන්න බෑ. ඒක මෙහෙමම තියෙන්න ඕනේ. වෙනස් වෙච්ච ගමන් ප්‍රශ්න කරනවා. ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්න බෑ. ඉතින් යාට කවදාකවත් අනිත්‍ය සංඥාවට සමවදින්න බෑ. ඒ නිසා යාට මේ ඇති දේ ඇති හැටියට සපෙලා කියන්න නම් යන්න ඕනේ මේ බලන දේ සීක්‍රෙන් වෙනස් වෙන දෙයක්. ඒ නිසා මම එක වස්තුවකට හිත යොදලා ඒක කාලානුරූප වෙනස් වෙන හැටි. ආස්වාසයට හිත යොදලා එනේන ආස්වාසය දිහා බැලුවොත් ප්‍රස්වාසයට හිත යොදලා එනේන ප්‍රස්වාසය දිහා බැලුවොත් පිම්බීමට හිත යොදලා එනේන පිම්බීම බැලුවොත් හැකිලීමට හිත යොදලා එනේන හැකිලීම බැලුවොත් තියෙන තියෙන වම අත්දැක්කොත් තියෙන තියෙන දකුණ අත්දැක්කොත් පළවෙනි තිබ්බ වමේ අත්දැකීම නෙවෙයි දෙවෙනි සැරේට තියෙනකොට තියෙන්නේ. තරම් සීක්‍රෙන් වෙනස් වෙනවා. ඉතින් මේක දැනගත්තට පස්සේ මේ මේ පැත්තට ගියාට පස්සේ බටහිර විද්‍යාඥයා කිව්වා මිනිස්සෙකුට දෙසරයක් ගඟට බහැලා නාහන්න බෑ. එතකොට ගඟ ගල්ලා ඉවරයි. එක මිනිස්සෙකුට ගඟට දෙසරයක් නාලා බහැලා නාහන්න බෑ. ඉස්සලා තිබුණු ගඟ නෙමෙයි දැන් තියෙන්නේ. ඒතර බුදුරජාණන්සේ කියනවා ඉස්සලා බෑපු මොඩයක් නෙමෙයි දෙවෙනි සැරේ බහින්න ඌත් වෙනස්සලා. ඌ වයසට ගිහිල්ලා දෙවෙනි සැරේ වෙනකොට ඊට වැඩි පොඩ්ඩක් වයසට ගිහිල්ලා. ඉතින් මෙතෙන්ට ගියාට පස්සේ මොන භූතයටද පුළුවන් සපේලා උත්තරයක් දෙන්න. ඉතින් ඒ ප්‍රශ්නේ යෝගාවචරය ඔලුවට දාන්න නරකයි. උනට යෝගාවචරයට කියන්න ඕන උඹට මම මේක කියලා දෙන්න උඹ එක වස්තුවක් එක එක අරමුණක් එක ආලම්බනයක් එක කමටහනක් අරගෙන අනිත්‍යයෙන් කරුණාකල එක වෙන් කරලා මේ ආස්වාසයමයි ප්‍රස්වාසය නෙවෙයි සද්දයක් නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිල්ලක් නෙවෙයි කියලා එක බලන්න. බලනකොට නිත්‍ය සංඥාවෙන් බැලුවොත් ඕක වෙනස් වෙච්ච ගමන් ඉතින් නඩු කියනවා කනගාටු වෙනවා වක්කාර කරනවා ඒකාකාර ගතිපත වෙනවා කම්මැලි වෙනවා නිදිමත වෙනවා. නෑ මේක වෙනස් වෙන බවට හිත යොදාගෙන නැත්නම් පිළිගන්නා සුළු බලන්ඩ එතකොට ආස්වාසින් ආස්වාසයට ප්‍රස්වාසයෙන් ප්‍රස්වාසයට දේවල් වෙනස් වෙනකොට වෙනස් වුණත් සතිය කැඩෙන්නේ නැහැ අරමුණේ හැඩතල වෙනස් වුණත් සමාධිය කැඩෙන්නේ නැහැ කියලා දැනගත්ත දවසට ඒ යෝගාවචරයට එන ධෛර්ය ශක්තිය තමයි පොළවේ ඇවිදින මිනිස්සෙක් අපි දන්න පොඩි කාට පොළවේ ඇවිදින්නත් බෑ කියලා. සෑහෙන ඉවරුණාට පස්සේනේ අපි පොළවේ ඇවිදින්න පුරුදු වෙන්නේ. ඊට පස්සේ මේ මිනිස්සයා කැරකෙන බැරල් එකක් උඩ ඇවිදිනවා කියලා හිතන්න. බැරල් එක පෙරලෙන ගමන් බැරල් එක උඩ ඇවිදිනකොට ඒකෙදි මැජික් යන්නේ. ස්ථිර පොළවේ ඇවිදිනවා වගේ නෙවෙයි බැරල් එක ඇවිදිනවා. ඒ වගේ තමයි අරමුණු මාරු වෙද්දිත් වැටෙන්නේ නැහැ. ඉස්සලා නම් මහ පොළොව යනකොටනේ අපිට සතිය පවත්වන්න පුළුවන්. මහ පොළොව යනකොට සමාධිය පවත් ගන්න පුළුවන්. දැන් මෙයා නෑ කැරකෙන බැරල් එක ඇවිදින ගමන් සමබර භාවය පවත්නවා වගේ මෙයාට තියෙනවා අරමුණු වෙනස් වීම තිබුණට ඒක සතියට අභියෝග කරන්නේ නෑ. සමාධියට අභියෝග කරන්නේ මොකද එයා යන්නෙම අනිත්‍ය සංඥාවේ. දැන් මේ කමඨාන් සුද්ධ කරනකොට පැහැදිලිවම වෙන්නේ යෝගාවචරය මේක කොන්ක්‍රීට් එකක් වගේ ගලිය කොටපු අකුරක් වගේ එහෙමම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඊට පස්සේ යාට මොන වෙනසක් ආවත් යාට කරපු කෙනහිල්ලක් වගේ වැටෙයි. අභියෝගයක් වගේ වැටෙන්නේ. ඇයි එහෙම උනේ? ඇයි මෙහෙම උනේ කියලා ඒ එන හැම දියුණුවකටම හරස් කපනවා. අරියාදු වෙනවා. ඊට පස්සේ කිව්වොත් වෙච්ච දේ සපේලා කියපන් කියලා ඇත්තටම අවංකයි යෝගාවචරය ඇත්තටම අවංකයි. නමුත් යෝගාවචරය මේ අනිත්‍ය සංඥාවට ඉඩ දීලා නොවෙන්නේ කතා කරන්නේ නැති නිසා එයාට සපේලා උත්තර දී ගන්න බැරි වෙනවා. එයා පහසුරපත් කරන්න හොඳ නැහැ. අර කියන්න ඕනේ ඒක අරමුණ දිහා බලාන ඉන්න නැත්නම් අරමුණ කොටු කරලා බලන්න ඊට පස්සේ ඒක ක්‍රමයෙන් වෙනස් වෙන හැටි බලන්න සරුවචනාංශේ ළඟට කේමාව එනකොට ඒ කේමා භික්ෂුණිය කේමා කාන්තාව තාමත්ම ස්වරූපී එයා දැන හිටියා සර්වචනස්ත්‍ර මේ කාන්තාවන්ගේ සානත්ත ලෝකයේ තියෙන මේ සුන්දරකමට නෙවෙයි කතා කරන්නේ අසුබෙටයි එහෙම නැත්නම් මේක වෙනස් වෙන බවටයි කතා කරන්නේ කියලා එයාට හරි බයක් තිබුණා සර්වචනස්ත්‍ර ගාවට යන්න. නමුත් මේ අන්තපුරේ ඉන්න හුඟ දෙනාම ඇවිල්ලා කියනවා අනේ බුදුහාමුදුරගේ බණ හරීම ලස්සනයි හරීම පරෝජනවත් හරීම හොඳයි. ඉතින් පස්සේ මෙයා හිතාගත්තා හොරෙන් ගිහිල්ලා පිරිස කෙලවර ඉඳගෙන මම එන බව කියන්නේ නැතුව ගිහිල්ලා බණහන්. බුදුරජාණන්සේ ඒක දැනගෙනම Taman ළඟ එයාටත් වැඩිය ලස්සන කාන්තාවක් වජී විජිනුපතක් කරන පමන් හලනවා දැක්කා. පමන් හලනවා පේන්න සැලසුව. එයාට හිතුව අඩේ බුදුහාමුදුර කොච්චර කෙරුවත් ගෑනුන්ට කැමතිනේ. දැන් මේ ළඟ ඉඳගෙනම පමන් තලන්නේ. මෙයාට ලොකු ආසාවක් ඇති වුණා. එයා හිතුවේ මෙතෙක් කල නම් බුදුහාමුදුරුවෝ මේ ආච්චි අම්මලාටයි කැමති තරුණ අයට කැමති නෑ වගේ කියන්නේ. නෑ බුදුහාමුදුරුවෝ ඊටත් වැඩිය හොඳ තරුණ කාන්තාව ළඟ තියන පවන් සලවනවා. මෙයාගේ හිත ගියා දැන් මගේ ඇස් දෙකට වැඩිය එයාගේ ඇස් දෙක ලස්සනද? හැබැයිනේ ලස්සනයි. ඉඳගෙන ඉන්න හැටිත් ලස්සනයි. පවන් සල්න හැටිත් ලස්සනයි. බුදුහාමුදුරන්ටම ගැළපෙන විදිහට පවන් සල්නවා. මෙයාගේ හිත මේකට කොච්චර ඇදුනද කියනොනම් කාන්දමට යාගඩයක් ඇල්ලුවා වගේ බණන් පැත්තක මේක දිහාවටම හිත ගියා මොකද මෙයා ලෝකේ දිහා බැලුවේ ලස්සන හරහානේ දැන් මැව්වෙත් ලස්සන කාන්තාවක් ඇහක් පිට ඇහක් තියන බලාන ඉන්නකොට අනේ එnde එnde තක්කිට දරිතිට වෙතෙයි නා කාටත් ওই ටික වෙයි කියලා ටික ටික නාක වෙන්න පටන් ගත්තා දැන් මේ අම්මන්ඩිට එක පැත්තකින් ඊර්ෂ්‍යාවයි එක පැත්තකින් හොඳ වැඩියෝ කිනාක වෙන තමයි ඕනේ කියලා එක පැත්තකින් යනවා එතකොට හිතන දැන් අනේ මමත් පිට වෙනකොට නාක වෙනවනේ වැටිලා වැටිලා ගිහිල්ලා මම අත් අතේ තියාගන්න බැරි තරම් ගිහිල්ලා ඇදගෙන වැටිලා කුණු වෙලා ඇට බවට පත් වෙනකොට දැක්කා අර තමන්ගේ හිත ගිය අරමුණ මේ තරම් සුළු වේලාවකින් පුදුම විපරිණාමයකටපත් වුණා මම මෙතෙක්කල් මුළු ජීවිතේම දැක්කේ මේ සුන්දරවත් හරහා විතරනේ මෙන්න සුන්දරකමට වෙන දේ. ඒ ඒ හරහා පේනවා මේ අපි ස්ථිරව තියාගන්න හදන මේ තරුණකම, තරුණ සම දෙකම කුණු වෙනවා. ඉතින් ඕකට මොකටද මේ ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන? ඒක තේරෙන්නේ අර අරමුණේ උනාට මේ අනුමාන ඥානෙ අනිවාර්යයෙන්ම වැඩ කරනවා යාගේ. අරක එහෙමනම් මේකත් මෙහෙමයි. අරක බොහොම සිත් ගන්න සුළුයි. එහෙනම් මේකත් මෙහෙමයි කියලා මේ අනුමාන ඥානය හරහා මෙයාට ඇතිවෙච්ච අවබෝධය බණ කියන්නේ නැතුව මේ දැකීම හරහාම වෙනසක් ඇති කරන්න හේතු ඒ මොකද එකම අරමුණක් අරගෙන ඒක සුරුපි කාන්තාවක් වුණත් ප්‍රශ්නයක් නැහැ. බලාගෙන හිටියොත් ඕකේ තියෙන සුරුපි ගතිය මොකක්වත්ම නැහැ. පහු වෙනකොට පහු පහු වෙනකොට කොහො කොහො වෙනවා කියලා ඕක එන්නේ එන්නේ එන්නේ නාකිච්චක් බාටපත් වෙනවා. හැබැයි ඒක හරීම අභියෝගශීලී මේ අරමුණක විපරිණාමය දැකීම. අපි කැමති නෑ ඒක කියන්න. දකින්න නැතිකම නෙවෙයි තියෙන්නේ අපේ ඇතුලේ පුදුම බීතිකාවක් තියෙනවා අනිත්‍යතාවයට. නිත්‍ය සංඥාවේ ඉන්න නිසා. ඒ නිසා භාවනා කරන කෙනා මම මේ කතා කරන්නේ මේ විශාල කාරණාවක් මේ භාවනාදී හැමදේම පුංචි තැනකට යොදලා අපදානේන සම්පාදේති කියලා කියන තමන් දුටු දේ දුටු වශයෙන් කියන්න පුළුවන් නම්. ඇසූ දේ ඇසූ හැටියට කියන්න පුළුවන් නම්. ගන්ධ රස පහස ලැබු දේ ඒතින් කියන්න පුළුවන් නම්. බුදුරන්සේ සඳහන් කරන්නේ දිට්ඨි දිට්ඨමත්තම් භවිසති දැකපු දේ දැකපු හැටියෙම කියපං ඔක අතිශෝක්ත කරන්න හෝ අව탁සීරු කරන්න ගියොත් ඒ සේරගෙම ඇති වෙන පවුම්බව කියන්න ඕන. දැක්ක දේ දැක්ක හැටියට කියපං, අහපු දේ අහපු හැටියට කියපං, විඳපු දේ විඳපු හැටියට කියපං, හිතපු දේ හිතපු හැටියට කිව්වනම් කෙලස් නැහැ. ඒක නිසා බුදුරජාණන්සේගේ ශ්‍රේෂ්ඨ ගුණයකට කියන ඔය සිව්පිලිසිම්බියාපත් වගේ කියන දේ කරන කරන දේ කියන ගතියක් බුදුහාමුදුරන්ගේ තියෙනවා. අපි කතා කරොත් අතිශෝක්තිය. හැමදේම බුම්බල කතා කරන්නේ. නරක කෙනෙක් දැක්කොත් ඊටාම පහත් කරලා කතා කරනවා. අපිට කවදාකවත් දැකපු දේ දැකපු විදිහට දෙන්න බෑ. මේක කොච්චර සමාජගත වෙලා තියෙනවද කියලා බැලුවොත් අද මිනිස්සෙක් ඇස්තුඩු දුන්න සාක්කයට වැඩිය ෆොටෝ එකක් පිළිගන්න උසාවියේ. ෆොටෝ එක පෙන්නුවොත් මේ මේ මේක තමයි ගත්ත ෆොටෝ එකක් කියලා මිනිස්සයා ඒ තරම පච කියන්නේ. ෆොටෝ එක පච කියන්නේ නැහැ. ෆොටෝ එක කියන්නේ මිනිස්සයා හදපු භූතයක්. ඇති හැටිය නෙවෙයි. ඒ තරමටම අපිට ආස්වාසිය දැකලා ආස්වාසය ගැන කතා කරන්න දන්නේ නැහැ. ප්‍රස්වාසය දැකලා ප්‍රස්වාසය ගැන කතා කරන්න දන්නේ නැහැ. වම දකුණ බලනවා නම් මේ වම මේ දකුණ කියලා කියලා කියන දන්නේ කන්දක් නගිනකොට කොහොමද Tamanට වැටෙන්නේ පල්ලමක් බහිනකොට කොහොමද Tamanට වැටෙන්නේ කියලා ඒ දේ නෙවෙයි අපේ හිතේ තියෙන අතීතයේ අනාගතයේ අරයා ගැන මෙයා ගැන. ඉතින් එතකොට අපිට නිත්‍ය සංඥා ප්‍රශ්නයක් නෑ මොකද ඒවයි අරමුණු ශීඝ්‍ර වෙනස් වෙනවා. මේ ගත්ත දේ හරියට ගත්තොත් මේ කෙනාට සිව්පිලිසිබ්බියාපත් තත්වයට එනකම් යන්න. ඉතින් මේ తত্ত্বය මේ ඇති දේ ඇති හැටියට ඉදිරිපත් කිරීම සම්පූර්ණම කාබාසින වෙච්ච තැන තමයි මේ ජනමාධ්‍ය කියන්නේ. ජනමාධ්‍ය සම්පූර්ණ මේක පටලවලා මොනව සිද්ධ වුණත් ඌට ඕන දෙ කියන. ඒක නිසාද ජනමාධ්‍යයෙන් ගෑණිය පිරිමියෙක් කරන්න පුළුවන් ආණ්ඩු පෙරලන්න පුළුවන් ඕනම නායකත්වයක් ඕනම ජාතියක තියෙන ප්‍රෞಢත්වයක් විනාශ කරන්න පුළුවන්. අපි මේ ජනමාධ්‍ය යුගයේ ඉන්න කට්ටියක් මෙච්චර පටලවිච්ච යුගයක් මොන මානව ඉතිහාසෙම තිබුණේ නැහැ. ජනමාධ්‍ය වැඩි වෙන්න වැඩි වෙන්න මිනිස්සු අතර ප්‍රශ්න වැඩි. නමුත් බුදුරජාණන් වහන්සේ කියපු දෙයට ජනමාධ්‍යෙන් කිසිම බලපෑමක් නැහැ. අපි කිවිස ගන්න ඕනේ මම කතා කරන්නේ මම දැකපු දේ විතරයි. දැකපු දේ දැකපු හැටියට කියන්න පුළුවන් නම් භාවනාවේ 150ක් වැඩ ඉවරයි. නමුත් මතක තියාගන්න මේ දකින්න දේ වෙනස් වෙන සුළු බවට ඉඩ තියලා කතා කරන්න. වෙනස් වෙන සුළු දෙයක් තියා බලලා ඒකේ දකින දකින හැටියට වෙනස් වෙන සුළු හැටියට ඉදිරිපත් කිරීමේ කෘත්‍යය ඔය හිතන තරම් ලේසි නෑ. ඒ නිසා අපිට ඕන කෙනෙකුට චෝදනා කරත් එක්ක උඹ ඔය සපේලා උත්තරයක් දෙන්නේ නැහැ නේ උඹ මේ එක එක වෙලාවට එක එක කියනවායි කියලා නෑ. බුදුරජාණන්සේ හරියටම නැත්නම් මහා මොක්කලන් සංසය හරියට දැනගෙනයි කතා කරන්නේ. අරමුණට හිත යොදනවා කියන එකත් ලේසි නෑ. එක දිගට අරමුණ දිහා බලනකොට වෙන වෙන වෙනස්කම් ඒ ආකාරයෙන් වාර්තා කරනවා කාට හරි කියනවා කියන එකත් ලේසි නෑ. තේරිච්ච දවසක් එනවා. භාවනා කරනකොට තේරෙන දවසක් එනවා. එතකොට යාට අනික් වින්සු කතා කරන දේවල් මහ විකාර තාට තේරෙන. මේ මිනිස්සු මේ මොනවද කතා කරන්නේ? කිසිම අදාළ නැති කිසිම සපෙල උත්තරයක් දෙන්න බැරි බොහෝ දේවල් ගැන කතා කරනවා. Taman දන්න කාරණාවෙන් තොර වෙනවා. ඉතින් එතකොට ඒ කෙනාට සමාජ ඇසුර කියලා කියන්නේ තන්නේ කර අවුල් ජාලාවක්. ඒක ගැන කියනකොට බටහිර විද්‍යාඥයෝ කියනවා මිනිසු දෙන්නේ පාරදී මුණ ගැහුනොත් මුණ ගැහුණාට පස්සේ දැන් මමයි තව x කියලා මිනිසෙක් හම්බ වෙනවා කියලා හිතමු. මම හැම වෙච්චාම හැම වෙලාවෙම බලන්නේ මම හරි හොඳ කවුරුත් හිතනට හොඳ කෙනෙක් බාටපත් වෙන්න මම x එක කතා කරනකොට කතා කරන්නේ පුම්බගනමනේ. මම හරි හොඳ කෙනෙක්. ඉතින් මම ඔක්කොම හොඳ දන්න කියන කෙනෙක් කියලානේ කතා කරන්නේ. නමුත් X කවදාවත් මයිදියා දන්නවනේ ඕක කොහොමඩක්වත් කයිවාරු කාර්යය ඌේ මොනවා කිව්වත් අපි කන්නේ නැහැ කියලා මිනිහා ගන්න වෙන අත්දැකීමක් නේ. මම පෙන්වන්න හදන චිත්‍රේ මිනිහා ගන්න නැහැ ඒ වගේම X කියන මනුස්සයා මට ආරූඪ කරන්නේ එයාට වැඩිය පහත් කෙනෙක් විදියට හැම වෙලාවෙම ආව. ඒ නිසා මම පෙන්වන්න හදන බුම්බලා හතන දක්ෂ චිත්‍ර එකක්. ඒ මනුස්සයා මට ආරූඪ කරන්න හදන හීනමාන එකක්. ඔය අතරමැද ප්‍රകൃතියක් තියෙනවනේ. එතකොට මම තුන් දෙනෙක් ඉන්නවා මෙතන. අර මනුස්සයා ගැනත් මම බලන්නේ මට වැඩිය පහත් මිනිහකේ මිනිහා. හැබැයි එයා පුම්බනවා පුළුවන් තරම් එයාගේ දේ පෙන්වන්න. එයාගේ ප්‍රകൃතිය නිසා දෙන්නේ හම්බ වෙනකොට 6 දෙනෙක් හැදෙනවා වීදියේ. කෝක කෝකට කතා කරනවද කියලා අහන. තන්නේ කර මායාවක් මේකේ තියෙන්නේ. තන්නේ කර මේ මම සුද්ධවන්තයෙක් වෙන්න අනික් කට්ටිය මට වැඩිය පුංචි කරන්න මේ යන රංගපෑම තුල අපිට කවදාකවත් සපේලා උත්තරයක් දෙන්න බෑ. සපේලක් උත්තරයක් දෙන්න පුළුවන් අපිට අදාළ නැති හුස්මක් ගැන කතා කරලා වමක් ගැන කතා කරලා දකුණක් ගැන කතා කරන මොකද ඒක ඉච්චරම පිට තදින් බලපාන දෙයක් නෙමෙයිනේ අන්න එවැනි දේවල් තමයි ਸਰවඥාන්සේ අරමුණු කරන්න කියන්නේ මධ්‍යස්ථ අරමුණක් අරගෙන ඒක ලෝකෙම තියෙන උතුම්ම දේ වශයෙන් සලකලා ඒක ගැන හරියට විස්තර කරන්න පුළුවන්කමක් එනවනම් ඊට පස්සේ යාට හැඟුම්බර දේවල් ආකල්පගත දේවල් සාහිත්‍ය දේවල් ක්‍රමයෙන් හදාන හදාන යන්න පුළුවන් ගතියක් එනවා ඒක නිසා අද ජනමාධ්‍ය දියුණු වුණාට අද විතර කතාව තුළ පටලැවිලි තියෙන ලෝකයක් කවදාකවත් නැහැ. මේ නිසා මේ බව දන්න නිසා අවුරුදු 2600කට ඉස්සර වුණා සරුවචනාංශ සඳහන් කළා තියෙනවා මේ බණ භාවනා කරන කෙනා සමාජශීලී වෙන්න එපා ජනමාධ්‍යයට යන්න එපා පුළුවන් තරම් මේ සම්බන්ධකම් අඩු කරලා Taman අද්දුටු දේ අස්පනා පිට පින දෙයට අඩු කරලා එකක් එකවරකට අල්ලාගෙන ඒක කාලානුරූපව වෙනස් වෙන හැටි වෙනස් වීමට ඉඩ තියලා දකින්න උත්සාහ කරොත් බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා සතිපට්ඨානෙ හරියට වඩනවනම් දවස් 7කට 7ක් කරන්න ඕන වෙන්නේ නැහැ කියලා. සපේලා උත්තර දෙන්න දන්නවනම් කමඨාන හරියට සුද්ධ වෙනවනම් දවස් 7ක් භාවනා කරන්න ඕනේ නැහැ. එහෙම නැත්තම් බුද්ධ කල්ප 7ක් භාවනා කරත් කොච්චර සහතික ඔළුවේ දාගෙන හිටියත් පෞරුෂත්ව වෙනසක් වෙන්නේ නැහැ. නිසා උත්සාහ කරන්න මේ තරම්ම සපේලා උත්තර දෙන්නේ නැති මවාපාන යන්නේ කොහෙද මල්ලේ පොල් කතා තියෙද්දි අඩු ගානේ පරියන්කයක් කළොත්ම එක වාක්‍යයක් ලියන්න පොතක් අරගෙන මට මේ පරියන්කේදී මේ ආස්වාසයට කොටු වෙච්ච වෙලාවේදී මෙන්න මෙහෙමයි එක වැටහුනේ ප්‍රස්වාසයේ හරියට මුලිච්ච වෙච්ච වෙලාවේ මෙහෙමයි වැටහුනේ වම තියෙනකොට මෙහෙමයි වැටහුනේ දකුණ තියෙනකොට මෙහෙමයි වැටහුනේ හැබැයි මේක හැම වෙලාවෙම තියෙන්නේ නැහැ නමුත් මේක නම් වෙච්ච සිද්ධියක් ඇත්ත සිද්ධිය. අනිත් දවසෙත් බණ තව එක වාක්‍යයක් දාන්න ඒ වෙලාවේ ආස්වාදය කොහොමද වැටුනේ? ඒ වෙලාවේ ප්‍රසවාසය කොහොමද වැටුනේ? ඒ ඉස්සෙල්ලා වම වැටුනේ කොහොමද කියලා බලනකොට තමයි තේරෙන පටන් අරගනි මේ සපයලා උත්තර දෙනවයි කියන එක හිතාමතා කරන්නත් බෑ. ඇදහුවටත් බෑ. අත්දැකීමක් ඇති කරගෙන අත්දැකීම තව කෙනෙකුට සම්ප්‍රේෂණය කරනවා කියලා දෙනවයි කියන එක ඉතාමත්ම අමාරුයි. ඒ තරම්ම අපි මවාපාන ලුගුවේක ජීවත් ඒ තරම්ම අපි අනුන් ඉදිරි පිට රංගපෑමක් කරන්නේ. එහෙම නැත්නම් කාගේ දෝ න්‍යාය පත්‍රයට වැඩ කරන්නේ. ඉතින් ඒ නිසා සරුවචනාංශයේ දකින්නේ පෘ탁ජනයා ඉන්නේ හීනෙක කියලා. අවදි වෙලා නැහැ. එයා දන්නේ මේ අනුන් රවට්ටන ඉස්සලා Taman රවටිලා ඉන්නේ කියලා. ඒ නිසා උන්වහන්සේ සඳහන් කරන අඩු ගානේ මං ඉදිරියට ආපුවාම බුදුහාමුදුර ඉදිරියට ආපුවාම රංගපෑමක් කරන්න එපා. ඇති හැටිය කියපන්. ඔබට වැටහෙන දේ කියාපන්. එතකොට මට පුළුවන් බෙහෙත් තුඩුව ලියලා දෙන්න. වැටෙහෙන්න අපේක්ෂා කරන දේවල් හෝ වැටුණයි කියලා හිතන දේවල් හෝ එහෙම නැත්නම් කියමනෙන් අනු රවට්ටන්න හදන දේවල් සම්පූර්ණ තමන්ගේ කාලේ නාස්ති වීමක් වෙන දොර ක්ෂණ සම්පatti නැති වෙන. ඒ නිසා සපේලා උත්තර දීම ඒකාන්තයෙන්ම gedarada ජීවිතේ අමාරුයි අපහසුයි කෙරෙන්නෙම මවාපෑම. නිසා භාවනා මධ්‍යස්ථානට ආවට පස්සේ කතා කරන්න එපා කවුරුත් එක්කවත්. කතා කරොත් අහුවෙනවා. කතා කරොත් මවාපෑමක් කරනවා. කතා නොකර බිල්ලෙක් වාගේ මේ Taman දකින්න දේ Taman අහන දේ හොඳට නැවත නැවත සලකා බලන්න පුළුවන් තත්ත්වයට යන්න පුංචි සීලයක් තිබිලා බෑ. පුංචි කාය ශික්ෂාවක් තිබිලා බෑ. පුංචි වචී ශික්ෂාවක් තිබිලා බෑ. ටික වේලාවක් ඉනකොට තමයි තේරෙන්නේ ඒ වගේ රංගපෑම අයින් කරලා Taman අත්දකින්න දේ මේකයි කියන එකට අඩු කරගෙන කමඨාන් සුද්ධ කරනලාදී ඒක කියන්න ඒක හෙලිකරන්න සපේලා උත්තර දෙන්න පුළුවන් තැනකටපත් වුණා නම් ඒ ඇති වෙන වෙනස ඒ ඒ ව්‍යාකරණේ ඉදිරිපත් කිරීම ඇති වෙන වෙනස නිවන් දැකලා මිසක නතර කරන්නේ නැහැ ඒ නිසා මේක ටිකක් අමාරුයි. මොකද හේතුව මේ මාන්නකාරකම තියදී මේක කරන්න බෑ. මෝඩකම තියදී මේක කරන්න බෑ. තණ්හාව තියදී මේක කරන්න බෑ. මමයා කියන එක තියදී කරන්න බෑ. ඒක නිසා හරියට වීඩියෝ කැමරා එක රෙකෝඩ් වෙන්න වගේ ෆොටෝ එක රෙකෝඩ් වෙන්න වගේ මේ ශබ්ද පටිගත කරන යන්ත්‍රේ රෙකෝඩ් වෙන්න වගේ ඒ තියෙන විදියට විතරක් ගන්න. ඒක මොනවා පාණ්ඩ යන්න එපා. ආලවට්ටම් දාන්න යන්න එපා. ආලවට්ටම් දාන ගතියක් තියෙනවනේ ඒක දැනගන්න. දැනගෙන හරියට එක එක එක එක අරමුණු ටික වෙන් කරලා සපේලා උත්තර දෙන්න පුළුවන් නම් එදිනදා වැඩවලදී Tamanට මෙච්චරම කතා කරන්න ඕන වෙන එකක් නැහැ. අදාළ කෙනාට මෙන්න මේ ටික කරපන් කියනකොට එයා තේරුම් ගන්න ඕන. තේරුම් ගන්නේ ඒක නිසා සරුවච්චන් වහන්සේගේ කාලයක් මේක පුරුදු කරපු නිසා සරුවච්චන් වහන්සේට කියනවා අද්විජ්ජ වචනා බුද්ධා අමෝඝ වචනා ජිනා. සානසික බුදුරජාණන්සේ කතා කරන වචන දෙකක් නැහැ. වනවල ගහිල්ලකුත් නැහැ. හරියටම කියන්න ඕන දෙ කියන. මොකද මේක පුරුදු කරපු නිසා. ඒ නිසා හිතන්න එපා මේක පුහුණු නොකර මල් පූජා කරලා හම්බ වෙයි. දන් දීලා හම්බ වෙයි. ප්‍රාර්ථනා කරලා හම්බ වෙයි. බුදුහාමරගේ ආශිර්වාද ලබාගෙන හම්බ වෙයි. කොහොමඩක්වත් බෑ. මේක යෙදිලම ඒ අදක්ෂණදී sannivedana කිරීම කරාම ලැබිය යුත්තක් එන සවුන් ආක්නියතමානි වෙලා. හුඟක් මේ බුදුරජාණන්සේගේ ධර්මයට ධර්ම ගෞරවය පිහිටුවගෙන අපි තාම ලදරු අපි තාම ආදුනිකයෝ අපි තාම හය හතර තේරෙන්නේ නැති දන්න කෙනෙක් වශයෙන් තේරුම් අරගෙන දන්න ටික ඉදිරිපත් කරන්න ශක්තිය නැත්නම් ගෞරවය ඒකට කියන්නේ ධර්ම ගෞරවය කියලා ඇති වුණා නම් ධර්මයේ දා වගේම පිහිට පිනිස තියෙනවා ඒ නිසා මේ වැරද්දක් නෙමෙයි මේ පෙන්ලා දෙන්න හදන්නේ අපි නොදැන අපි විශ්ින් දේ දකපු දේ ආලවට්ටම් දානවා. අතිශෝක්තිය වලට දෙමීට යෑම නිසා වෙන ප්‍රශ්නේ මගහරන්න නම් සපේලා උත්තර දෙනවා කියන කාරණාව තේරුම් ගන්නට ඒක අපිට උගන්වන්න දෙයක් නෑ. ඒක අපි හොඳටම දන්න දේ. ඒ නිසා නැවතත් සරල වෙන්න. නැවතත් ඍජු වෙන්න. නැවතත් ආධුනිකයෙක් වෙන්න. නැවතත් දැන් පටන් ගත්ත කෙනෙක් වශයෙන් බලනවනම් මේක දුරදිග යනකොට ඕනම කෙනෙක් තිරියක් වෙනවා. ඒ නිසා මේ ධර්ම දේශනාව අහලා හැම කෙනාටම නැවත සලකා බලලා මේ නාකිච්චෝ නාකියෝ තිරියන් වෙන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නැත කරනවා සීල දිනාටම සනසිමු දා වේවා කියලා ප්‍රාර්ථනා